එහෙම ගත කරන වෙලාවේදී පැවිදි වුණාද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම සංඝයා කියන ගණේට වැටෙනවා. මොකද සියලුම දෙනා ඒ භාවනාව සඳහාම අපකප්ප වෙලා ගත කරන අවස්ථාවක්. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට ඒ තමන් ගත කරන ජීවිතයෙන් සමුගෙන මේ පැවිදි සැපේ කියන එක එහෙම නැත්නම් ගීගේ අතහැරපුවාම කොහොමද කියන එක පොඩි විදියට తాවකාලික විදියට අත්දැක ගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒක ජීවිතයකට වැදගත් එහෙම නැත්නම් බොහොම සෙල්ලක්කාර බොහොම ආශාවෙන් බලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒක හැම මොහොතක්ම ඉතාමත් හරබර විදිහට පාවිච්චි කරන්න ඕනේ. තිරසාර විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි ආයතනයේ වශයෙන් සමූහයේ වශයෙන්ුත් එකිනෙකාගේ ඒ પરමාර්ථ හැඟුමකින් යුක්තව තේරුම් ගන්න ඕනේ. එක්කෙනෙකුත් එක එක්කෙනෙකුත් තේරුම් අරගන්න ඕනේ. මේ හම්බෙච්ච අවස්ථාව හැමදාම මේ විනෝදයේ වෙනස පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක කියනවා දුර්ලභා කන සම්පatti තත්ත විවේකෝ විපatti කියලා. යම් කෙනෙකුට ලැබෙන මේ ක්ෂණ සම්පatti ඉතාමත්ම දුර්ලභයි. ඒක ගැන අලුතෙන් මේ වචන කතා කරන්න ඕන. නමුත් තත්ත විවේකෝ ඒක විවේකයට සැලකුවොත් ඒක යාට විපත්තියක්. මේ ලැබිච්ච අවස්ථාවේ හරියට වටිනා තැනක පැහැරුවා. කරුකටේතු වටිනා තැනක පැහැරුවා. ඒ නිසා විවේක වෙන්න දෙමෙයි මෙතන තියෙන්නේ අපිට මේ අපේ ශික්ෂා පද ටික අපි අරසා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ භාවනාව සඳහා එහෙම නැත්නම් ශික්ෂාව සඳහා එහෙම නැත්නම් ශාසනය සඳහා මේ අපකප වේලා ගත කරනකොට අපි හැම කෙනාම ඒකට පූර්ණ අනුග්‍රහය දක්වන්න ඕනේ. ඒ නිසා අපි හැම මේ තාක්කල් කරපු වැඩමුළුවකම ආරම්භයේදී ඒ අනුග්‍රහිත සූත්‍රය මතක් කරගන්නවා. මේ සරුවච්චන් වහන්සේ අපට ඒකට හිත සකස් කරලා දෙන හැටි. අපි හිත අලුත් කරගන්න ඕන. නැත්නම් අපි ළඟ තියෙන පුස්කාච්ච හිතක්. වැරදිලා වැරදිලා පෙරදිලා පෙරදිලා බැරි වෙච්ච හිතක්. ඉතින් එහෙම හිතකින් මේ වැඩේ කරන්න බෑ. නිසා හිත අලුත් කර ගැනීම සඳහා කරන්නා වූ ඒ සත්කාරයට අනුග්‍රහ එහෙම නැත්නම් සප්පාය කරුණු සලසා දීම එහෙම නැත්නම් ආසන්න කරුණු සලසා දීම කියලායි මේකට කියන්නේ. ඒ අණුව බලනකොට සරුවචනාංශයේ තමන් වහන්සේගේ ඒ සාරාංශක කල්පලක්ෂයක කරගෙන ආපු වැඩපිළිවෙල තව කෙනෙකුට කියලා දෙනකොට මතක තියාගන්න පහසුව පිණිස මේ අනුග්‍රහිත පහකට අඩු කරලා දේශනා කරන ඇඟිලි පහ දික් කරා වගේ. ඉතින් එතකොට කෙනෙකුට දැනගන්න පුළුවන් සරුවචනාංශයේ මේ තා කාලයක් ඒ තමන්ගේ අභිමතාර්ථය ළඟා කර ගැනීම සඳහා අපපටි වාණීව අතෘප්ති කරව දිගට ගිය ගමනේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ආදර්ශයක් ගන්න ඒ කෙනාට හිතා ගන්න බෑ සරුවචනංශේ බුදු වෙන්න පාරමිතා පුරුපු හැටි. නමුත් බුදුරජාන් වහන්සේට හිතා ගන්න පුළුවන් මේ අලුතෙන් මේ ශාසනයට ඇතුල් වෙච්ච වැඩ කරන කෙනෙකුට මෙන්න මේ ටික කිව්වොත් හොඳයි කියලා. ඒකෙන් 100 100ක් හම්බෙයි කියලා හිතන්න එපා. නමුත් ඒකේ දල සැකස්මක් එහෙම නැත්නම් පද්ධතියක් සකස් වෙනවා. ඉතින් මේ පහෙන් පළවෙනිම සඳහන් කරලා තියෙන්නේ සීල විසුද්ධිය. ඒක හරියට <coughs> හිත අලුත් කර ගැනීමක් කියලා අපේ ලොකු සාංශ කියනවා. අපි ගෙවල් දොරවල් ඉන්නකොට පන්සිල් අරසා කරගෙන ඉන්නවා සමාලාට ඒකත් නැහැ. මෙතෙන්ට එනකොට අපි ඒ විතරක් නෙවෙයි නිති පන්සිල් වෙනුවට පොය අටසිල් ලකින්න වගේ අපි හැම දවසක්ම පොය දවසක් වගේ අලුත් කරගන්නවා. ඉතින් මේ අලුත් කරගන්නේ Tamante එතකොට සමාව දෙන්න පුළුවන්. දැන් මේ පරණ මෝඩකම් ඕනේ නැහැ. දැන් ඒක ගියා. මම දැන් අලුතෙන් සීලක පිටලා තියෙනවා. අලියට අර අලුත් අවුරුද්ද දවසේ අපි කාගෙත් දැක්කට පස්සේ ඒකේ නඩ බුලත් අතක් දීලා වැන්දට පස්සේ වෙච්ච පරණ මෝඩකම් ඒවට සමාව ලැබෙනවා. අවස්ථාවක් හම්බෙන අලුත් අවුරුදු නිසා පොඩ්ඩක් හිත නරක වෙච්ච කෙනා ළඟටත් පෙනුමක් කරන බුලත් අතක් කරන් ගිහලා වැන්දනා කරලා පස්සේ ඒ අලුත් අවුරුද්ද අවස්ථාවක් කරගන්නවා. ඒක නිසා වෙච්ච පමා ගැන නැවත සමාදෙන ගතියක් බුලතෙතියේ. අපේ සිංහල ගෙදර දොරේ බත බුලතින් නිතර පිරේ. නමුත් අවුරුද්ද දවසේ අපි විශේෂයක් කරගන්නවා. කාගේ ළඟට දීලා වැඳලා පුරුද්දට වඳිනකොට කාගේ තියෙන තරමරා යනවා. ඒ වගේ තමයි අපි මේ සීලයක් රැක්කට පස්සේ අපිටම අනුකම්පා කර ගන්න අවස්ථාවක් දෙනවා. මේ දෙක ගන්නම් කරපු හරි මෝඩ දගතිරුකම් වල කෙලවරක් නැහැ. ඒකේ පළච්චාවයි. මම අද ඉඳලා සීලේ පීඨනවා කියලා තමයි නිතරම කල්පනා කරන්න ඕනේ මේ මිනිස්සු ඇයි අපිට වඳින්නේ? ඇයි මේ මිනිස්සු බත් වෙලා ගෙනත් දෙන්නේ? ඇයි මේ මිනිස්සු අපේ දිහා බොහොම ගෞරවයෙන් බලන්නේ? අපි ලස්සන හිඳයි කියලා හිතනවා. නැත්නම් අපි උස හිඳයි කියලා. අපි කළු හිඳයි නෑ. මේ සරුවචනංශ අපිට දීලා තියෙනවා. මෙන්න මේ සීලය රකින්න. එතකොට දෙවියන්ගෙන් ප්‍රඥාන්ගෙන් උඩට යනවා. ඒකට කියනවා ඔසවා තැබීමක් කියලා. අපි ආර්ය භූමියට යන්න ඔසවා තැබීමක්. ඒ සීලෙන් ඒක ඒ සැලකුම් ලැබනවා නම් සීලේ නැතුව එහෙනම් ඉතින් අපායෙත් යටම තත්ත්වර තමයි යන්නේ. මේ සරුවචනසේ හදපු මේ සිල්වතට සකස් කරපු දේ උන්වහන්සේ ගොඩක් පාරමිතා පුරලයි කෙරුවේ. අපි ඒක වළඳලා කිරුවේ නැත්තම් ඒ නිසා අපි උත්සාහ කරනවා ශක්ති ප්‍රමාණය සීලානුගහිතේ කරන්න. ඉතින් මේ සීලානුගහිතයත් එක්කෙනෙකුට තව කෙනෙකුට බලපාන්න බෑ. මේ විදිහට වචන කතා කිරීමෙන් බලපාන්න පුළුවන් කියන්න පුළුවන් මේක high tension wire එක ඔය 230 කරන්ට් එක නෙමෙයි 33000 අල්ලනවනම් අතට මොකක් හරි දාගෙන අල්ලපන් නැත්නම් ඔතනම ඉවරයි මුදු සාසනයක් තියෙන කාලේ විතරයි ලොකු අකුසල් කරන්න පුළුවන් අනිත් ඇඟවල ඉව කරන්න බෑ මොකද මේ වෙලාවට සිල් නැහැනේ නිසා කරන අකුසල් පොඩි පොඩි දේවල් මනුස්සයෙකුට විතර ලොකු අකුසල් කරන්න පුළුවන් තිරිසනුට කරන්න බෑ ඒ නිසා අපිට ලොකු පිං කරන්න කියලා තමයි ලොකු අකුසල් කරගන්නේ. ඒ නිසා හොඳට දැනගන්න රාත්තල් ගන්න දැනගෙන කණ්ඩා සීලේ පොළොන් ප්‍රමාණයක් ගන්න ඒකේ සාන්තියක් මිසක් මේ සීලේ කටුකොහලක් කරගෙන සීලප්පත පරාමාසයක් කරගෙන විඳවන විඳවිල්ල බලනකොට මේ පැවිදි පක්ෂේ විදිහේ පව් කියලා හිතෙනවා. මේ කිනුකටවත් තේරෙන්නේ බුදුරජාණන් පහලා තියෙන සුඛපින්ස මිතා. බුදුරජාණන් පහලා සීලේ දීලා තියෙන අපිට සැප විඳින්නයි කියලා නෑ සීලේ ගත්ත කට්ටිය කඩුව ගිල්ලා වගේ. දන්නේ මේ සීලය අරන් තියෙන්නේ මොකටද කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන උත්සාහ කරන කෙනාටත් උදව් කරන්න ඕනේ. අමාරුවෙන් හරි උදව් කරන්න ඕනේ. ඒ සීලය සමාදන් වුණාට පස්සේ නැත්නම් අපි කියනවා සීල අනුග්‍රහ කරාට පස්සේ සීල සීල ශික්ෂා බාර ගත්තට පස්සේ අපි ඒක සුතින් අනුග්‍රහ කරන්න කියලා දෙන්න ඕනේ මේ සිල්පද. දීලා තියෙන්නේ කටුව තුනක් කරගන්න හෝ නැත්නම් ඔටුන්නක් දාගෙන වගේ මොන රගේ පුම්බගෙන විදිහට නෙවෙයි මේක මෙන්න මේ මේ ටික දැනගන්න ඕනේ. ධර්ම විනය දෙක දැනගන්න ඕනේ. සීල විතරක් ගැන නෙවෙයි. ඒ නිසා අපි නිතරම සීල් සමාදන් වුණාට පස්සේ බණ ඇහිීම කියලා කටයුත්තක් කරනවා. ආහනවා. අපි නියතමානී වෙනවා. නියතමානී වෙලා අහනකොට අපිට තේරෙනවා මේ සීලේ ප්‍රායෝගික කාර්යයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ සීලේ ප්‍රයෝජනේ සලකලා මේ කරන්නේ. මේ බූරුක පිටිපහට හකුරු වගේ නෙවෙයි. මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. මට පේන්නේ ඒක තේරුම් ගන්න. මේ සමන් රකින්න සීලයක තේරුම් ගන්න සෝවාන් වුණාට පස්සේ තමයි තේරෙන්නේ. සී තමන්ගේම සීලය පිළිබඳ විශ්වාසයක් කෙනෙකුට පහළ වෙන්නේ එතෙන් එනකන් අපි බොහොම ගෞරවයෙන් දන්ත ධාතුන් වහන්සේ ඔලූඩු තියන්න වගේ ගෞරවයෙන් පෙරහැරෙන් අර යනවා මේ මොනවද මේකේ තියෙන්නේ ඇයි මේක කියලා දැනගන්න පළවෙනි මාර්ග ඥානට ගියarpත් තමයි සීක ශික්ෂාගාරකෙක් කියලා නම් කරන්න පුළුවන්. එතකන් අපි අර පුංචි කාලේ අම්මලායි තාත්තලා ඇඳුම් ඇඳන සෙල්ලම්පත් තිව්වේ. උඹ තාත්තා මම අම්මා තාත්තගේ සිරප්පු දෙක දා ගන්නවා. අම්මගේ සාරිය ඇඳ ගන්න ඒ සෙල්ලම්පත් වේ. නමුත් අම්මා තාත්තා වුණාට පස්සේ දෙල්ලන්නේ නැහනේ. ඊට පස්සේ අදපන් වෛරෝ බරබාවි. ඉතින් පොඩි උන්ගේ දෙල්ලම තමයි සෝවන් වෙනකම්ම තියෙන්නේ. ඒ මොකද තමන් මේකෙන් වග වෙන බව තමන්ට මේකේ ලාභයක් ලැබෙන බව මේ වැරදුවොත් මේ දේ වෙනවා කියලා තේරෙන්න හිත තේරිලාමත්ම නෙවෙයි සුතමේ ඥානයක් තියෙනවා පවතින සම්මාති සම්මතිය තියෙන දේවල් අපි ගරු කරන්න ඕනේ. ගරු කරලා තමයි සුත්තමේ ඥානය ලැබෙනකොට තමයි අපිට තේරෙන්නේ ඔක්කොම මේ වැරදි කරලා ඉගෙන ගන්න ඕනේ. කරලා තියෙන වැරදි වගේ පොතේ තියෙනවා. බල්ලම යති මේව නොවෙන්න කටයුතු කරනවා. ධර්මයේ විනයට දෙකට මේ සුත්තමේ ඥානය අවශ්‍යයි. ඒකට සුතානුග්ගහිතය කියලා කියනවා. ඉතින් මේක සාමාන්‍ය ලෝකයා බහුසුත භාවය කියලා කියනවා. අසුවිරු ඥාන කියලා කියනවා. පොතේ දැනුම කියලා කියනවා. ඉතින් අද කාලේ ඇත්තටම උඟාක් ඉඳ තියෙනවා අපට ඒ වගේ සුතුමි ඥානෙ ලබන්නේ ඒක හොඳද නරකද කියන්න බෑ. අද විතර බණහන ත්‍රිපිටකය ගැන දන්න යුගයක්. මේ සිංහල බෞද්ධ ඉතිහාසෙම තිබුණ නැහැ කියලා අපත් වෙන ඉස්සෙල්ලා ලොකු සංසය ලියලා තියෙනවා. මෙච්චර බණ දන්න මෙච්චර මේ දේවල් වලට ඉක්මනට ලබා ගන්න පුළුවන් යුගයක් තිබිලා නැහැ. නමුත් රට නරක් වෙන හැටි බලනකොට මෙච්චරම බන කියද්දී මොකද්දෝ පළහිලවුවක් තියෙනවා. මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඉතින් ගල්දුවේ පණ්ඩිත සාංශ කියනවා බන වාගේ මොනවදෝ කියනවලු මේ දවස්වල කට්ටිය. එක්කෙනෙක්වත් පිළිහිටලා නෙමෙයි කියන්නේ එක්කෙනෙක්වත් දන්න දෙයක් නෙවෙයි කියන්නේ. ඉතින් ඒකට දුන්නට පස්සේ කවුද මේ බන වාගේක කන්නේ කවුද නියම ක්‍රමයට මේක අහුලා ගන්න පුළුවන් කියන එක තේරෙන්නේ මාර්ග ඥානයක් ලැබුවට පස්සේ තමයි. එතකම්ම එක එකනා පිටිපස්සේ යනවා. නිකන් දෙන්නේ. බන දෙන්නේ නිකන්. ඉතින් ඒ නිසා අරයා ළඟ ටිකක් යනවා මෙයා ළඟට ටිකක් යනවා. ඒක නිකන් වෛශ්‍ය වෘත්තියක් වගේ එකක්. එක්කෙනෙක් එක බුදිය පහ නිකන් සෞත්තු වගේ. ඒක හැම කෙනෙත් එක්කම බුදියනවා. ඉතින් බැඳෙන්නේ නැති කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය තිරසනුන්ගේ එහෙම එහෙම එකම මිනිසෙක් එක බුදියන්නේ කියලා ඕන එකක් ඇත්තේ නැහැ. ධර්මෙත් එහෙමයි. හැම කෙනෙක්ම හැම ක්‍රමයක්ම උගන්වනවා. අපේ ධර්මයක මේ තේරවාද සාසනය ඇතුලේ ගත්තා. ඊට පස්සේ ඒකට විකල්ප සපේනවා මහායාන බුද්ධ ආගම. ඊට පස්සේ අනිකුත් ආගමිකයවල් තියෙනවා. ඒ වගේ හැම තැනම මේ භාවනා කියන විශේෂය ගත්තත් ධර්මයේ පැත්තක තියලා විනය පැත්තක තියලා පුදුමාකාරයි. ඉතින් ඒකෙදි මට ප්‍රයෝජනවත් වෙන දේ ප්‍රයෝජන සලකලා සිල් ගන්නවා වගේ මේ බණහන එක දිහා බලනකොටත් මට ඒ මම 1977 ওই ධම්මික හමුදොත් එක්ක ගියා පළවෙනි වැඩමුළුවට නුවර මේ ලේවැල්ලේ. ඉතින් මට අලුත්ම දේ ඉස්ලාම් වදාට ගෙදරින් එළියට ගිහිල්ලා ඉන්දියාවෙන් ආපි ගුරුවරයෙක් එක්ක අපි භාවනා කරනවා. ඉතින් වැරදුනත් කමන්නේ නැවට හරි නැග්ගත්තනේ. ගමන භාවනා නොකරුණත් ධම්මික හාමුදුරු තමයි මට ඒකට උදව් කරේ. මට ඉඩ තිබුණේ නැහැ. මම අන්තිම වෙලාවේ රෙජිස්ටර් වුණා. ඊට පස්සේ තව මං අහුව ධම්මික හාමුදුරන්ගෙන් මේ ස්වාමිනාත පැවිද්දේ කිනවා මම ගිහියා. විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු ගමන්ම කිව්වා තව තියෙන එකක් ඕල මට කියන්න මාත් යන්න ගම. ඊට පස්සේ කිව්වා මට එපා වෙලා තියෙන රිට්‍රීට් වලට ගිහිල්ලා විනී ගත්තිය බනහලත් එපා වෙලා තියෙන කිව්වා. ඊට පස්සේ මට මේක නිකන් කණවැද්දුන් කතාවක් වගේ නිකන් මුස්පීහිඳු කතාවක් වගේ. අනේ මමත් ටිකක් කල් කරනකොට මටත් එපා වුණා. වැඩහුළු උනේත් නැහැ, බන උනේත් නැහැ. මේ තීනේ කරපංකෝ. තීනේක කරන්න යනවා නම් ඒ දන්න එක පිරිසුදු කරගත්තම යන්න පුළුවන්. ඔය ඔක්කොම ලෝකේ තියෙන ඔක්කොම අවශ්‍යතාවයක් නම මම මෙහෙට ආපු දවසේ පළවෙනි දවසේම මේ ඥානරාම ස්වාමීන් ඉස්ලාම දැකපු දවසේ මට තිබුණ අහන විශේෂ ප්‍රශ්නේ මම ඇහුවා මට උත්තරය හම්බුණා ඒ මගේ වැඩේ ඉවරයි. ඒත් මයිත් එක ආපු මහත්තයා කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ භාවනා විසුද්ධි මාර්ගයේ විතරක් කර්මස්ථාන 40ක් තියෙනවා. මේ කොයිකෙන්ද පටන් ගන්න කියලා. සමත භාවනා කර්මස්ථාන 40ක් තියෙනවා. ඊට පස්සේ ලොකු සංකෝ කෝකෙන් පටන් ගත්තත් නරකක් වෙන්නේ නැහැ මාත්‍යෝ. මොකක් හරි කරපු එකක් පොඩ්ඩක් කියන්න බලන්න මම එතකොට ඒකේ හරි වැරදි පොඩ්ඩක් කියලා දෙන්න. නෑ එකක්වත් කිරුවේ නෑ කිව්වා තාම. ඊටරි කිව්වා මහත්තයෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න අමාරුයි කිව්වා. ඒකට බතුරට බහින්න ඕනේ කිව්වා. මට තේරුණා ඒ මහත්තයා තමයි අපිට පාලි ඉගෙනුවේ ගිහි කාලේ 40 කර්මස්ථාන 40ක් තියෙනවා මම හැබැයි එකක්වත් දැනගෙන හිටියේ නෑ මොකද මම පොත පැත දන්නේ අපි අවාසනාවට වගේ විද්‍යා අධ්‍යාපනය ලැබුපු නිසා නමුත් දන්න දේ කරලා බලන්න කරන්නේ නැතුව මේ වක් කරවට ඒකට නෙමෙයි සුතානුගහිතය කියන්නේ සුතානුගහිතය කියන්නේ තමන් කරගෙන යන වැඩේට ගොවි ගොවියෙක් පැලේ වැවෙනකොට ඒකට අවශ්‍ය කරන්නේ වතුර ටිකක් දෙන්නා වගේ. පැලමුල බුරුල් කරලා තනකොළ ටික අයින් කරලා අතුරුයක් ගන්නවා වගේ වැඩෙන එකට උදව් කරනවා මිසක් ඔය තියෙනවට බන දාන එක නෙවෙයි. එතකොට වෙන්නේ ඕනට වැඩි වතුරක් දාලා පැලමුල් කුණු වෙන රෝගෙට එනවා. අද සිංහල බෞද්ධගේ පෙත්ත කපලා ලෙඩේ තියෙන. ඔක්කොටම මුල් කුණු වෙලාදී. වතුර වැඩියෙන් දාලා පැලමුල් කුණු වෙනවා. තව වක් කරනවා. තව වක් කරනවා. ඉතින් ඒකට ඒක ගහට කරන උපස්ථානයක් නෙවෙයි. ඊට පස්සේ සාකච්ඡානුගහය තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ මෙයා ඇට්ටෝම ගෙදර ගිය කාපිරියා වගේ ඔය කකා කකා යනවද එහෙනම් දැන් මොකක් හරි එකක් අහුවෙලාද කියලා. ඒ කමටහන් සුද්ධෝන අපි ළඟ තියෙන හරියටම සුද්ධ කරපු ක්‍රමයක්. ඒක නෙවෙයි දීර 30ක් හොඳ ක්‍රම. ඒක තමයි එකම ක්‍රම ඒක නෙවෙයි. නමුත් මේ ක්‍රමෙන් ගුරුවරයාට හරිම ලාභයි. ඒ ක්‍රමේ දැම්මට පස්සේ කතා දෙකක් නැහැ. මෙයා කන කොකාද නැත්තම් සුදු කොකාද කියලා ඉගිලිනකොට පේනවා. මේ භාවනා කරන උගව දෙන දිහා බලනකොට එහෙම කෙනෙකුට කවදාකවත් තමන් වඩන භාවනා පිළිබඳව කර්මස්ථාන පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. මේ භාවනා කරනට අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ අර කැක්කු මේ පැප්පුරුන් කියනවා. මොකද්ද කරන භාවනාව කියලා? මේ ඉඳගෙන කරන භාවනාවද මේක ඇවිදින එකද ඉඳගෙන මොකේද මානසිකාරය පවත්න්නේ ඇවිදිනකොට මොනසි මානසිකාරය පවත්න්නේ මානසිකාරය පැවැත්ම සාර්ථක වුණාද එතකොට මොනවද වැටුනේ කියනවා වෙනුවට එන විශාල චෝදන ලයිස්තුවක් අරගෙන හැම තැනම ඇවිදිනවා ඒ චෝදන ලයිස්තුවට බෙහෙත් තියනවා කියලා බලන්න. ඉතින් ඒකට කියන්න තියෙන්නේ වතුරට බහින්ද ගොඩ ඉඳලා පීනන්න අමාරුයි. මොකද්ද Taman කරන භාවනාව? ඉතින් කියනවා ඉතින් මොනවා කිරුවත් කමන්නේ දන්නේ ටික ස්වාමීන් වහන්සේ කියන්නකෝ මොනද කරන්නේ ඉතින් මං කියන්නේ බබා හම්බ වෙන්නේ නැතුව කේන්දරේ ලියන්න අමාරුයි මන්ට පොඩ්ඩක් බබා වෙන්නන්න ඕක කෙල්ලෙද්ද කොල්ලෙද්දවත් කියලා බලන්න හම්බ වෙච්ච නැකත කියන්නේ බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා කේන්දර ලියන්න බෑනේ හම්බ වෙච්ච බබා පොඩ්ඩක් පෙන්නන්නේ නෑ බබා පෙන්නන්නේ නෑ එහෙනම් බම්බු ගහගන්න කියලා හරිම ලේසි මේ කමටහන් සුද්ධ කිරීම මේ තියෙන ක්‍රම එහෙනම් බම්බු ගහගන්නයි කියන්නේ මොකද්ද කරන්න බහනා කොහොමද උත්සාහ කරේ මේක හරියාද කොහොමද වැටුනේ නැහැ වට වලල්ල ගෙනියන හොඳට අහගෙන ඉන්නකොට හිතනවනේ මේ මිනිස්සු ගෙවල් වල ඉන්නකොට පුදුමයි ගුටි කන්නේ නැති කවදාවත් මාතෘකාවට අදාළව කතා කරන්නේ මොනවද කියන ඉතින් ඒක නැති කරන භාවනා වැඩමුළුවකදී අපි සාකච්ඡා අනුග්‍රහිත කියලා ධර්ම සාකච්ඡා කියලා කමඨාන් සුද්ධ කරනවායි කියලා භාවනා කරපු කට්ටිය ලහුවා කතා කරනවා. ඉතින් ඒක නඩුවක් අහනවා වගේ. නඩුවක් දැම්මේ නැත්නම් ඇහෙන්නේ නැහැ. නඩුවක් දැම්මොත් අහන. ඇහුවොත් උසාවියට අයිතියක් තියෙන හරස් ප්‍රශ්න අහන්න. විරුද්ධ පක්ෂයේ තියෙන අයිතිවාසිකම හරස් ප්‍රශ්න. හරස් ප්‍රශ්න අහනවා. අහනකොට හරියටම චරිතයෙන් සපේලා කියනවනම් හිතා ගන්න පුළුවන් මෙයා භාවනා කරන කෙනෙක්. එයා චරිතයෙන් සපේලා කියන්න බැරි නම් එයාට කියන්න වෙනවා මූලිකව පිළිගන්න සීලක විහිදලා කමටහනක් අරගෙන ඒ කමටහනට මොකද වෙන්නේ කියලා කියන්නේ. භාවනා කරනකොට මානසික කාර්යපාද මොකද වෙන්නේ කියන්න බෑ. හරිම අමාරුයි ඒ කාරණාවට බස්ස ගන්න. විශේෂයෙන්ම උගත් ඇත්තෝ. මේ සාමාන්‍ය පොඩි ළමයෙකුට නම් පට ගන්නකොට කියනවා. සත්‍ය පාසලේ අපි ඉන්නේ අද කොඩි දාලා දජ පතාක නැගලා ඉන්නේ මොකද පොඩි ළමයට කියපුවම මම අද මෙතනට පැමිණියේ මම ඉඳගෙන කරන භාවනා ගැන කතා කරන්නයි. මම පහසු තැනක් බල්ල හොඳට වාඩි වුණා. මම මම දකුණ හොඳට සම්බර කරගත්තා. මම මගේ හිත දැම්ම කයට. මට අකුල ඉඳගෙන ඉන්නකොට බය බර වැටුණා වැටුණා. වාක්‍ය හතරයි කියන්නේ හරියටම කාරණා. කරලෙ වැහිල්ලක්, කටකෙලිම වනාතේ වැහිල්ලක් නෑ කරලෙ වහන්න. ඉතින් මං කරන්නේ වාර්තා දෙක තුනක් ගෙන මේ නාකියන්ටයි නාකිච්චයන්ටයි කියවනවා. මේ ඉන්න බලාපල්ලා කෙරෙන වැඩේ හැටි. බයිල කතා නෙවෙයි. ඊයේත් ගිය වෙලාවේ බය එකහමාරක් එළමයි සම්දර්ශනය කරලා පෙන්නනවා මෙන්න සක්මන් කරනකොට වෙන දේ මෙන්න පරියන්කය කරන ඉන්න වෙලදී මෙන්න අපිට භාවනා කිරීම වෙච්ච ලාභේ. ඉතින් ඒකට මහන්සි උනායි කියලා පාඩුවක් නැහැ මොකද ඒ ළමයි වැඩක් ගන්න. ඉතින් ඕගොල්ලන්ටත් වෙන්නේ පොඩ්ඩ පුළුවන් නම් පොඩි ළමයි ටිකක් වෙන්නේ. ඔය පැහිගති වැත්තක තියලා අන්තට්ටු ගලවලා බිම තියලා ඔය තාහන්න බාන ටික පොඩ්ඩක් බිම තියලා නිකාම නිකන් ආදුනිකයෙක් වෙන්න. නිකම්ම නිකන් ආධිකම්මික විපස්සකයෙක් වෙන්න. නවකයෙක් වෙන්න බලන්න. මේ කියන්න වෙනවා මොකද මේක සම්ප්‍රදාන කුල භාවනා මධ්‍යස්ථානයක් නිසා අපිට ඔය හැමදැනම ගිහිලා කුරුවල් වෙච්ච ඔළුව එනවා මෙහෙට. හැබැයි අපේ ක්‍රමේ තියෙන සරල භාවය නිසා ඍජු භාවය නිසා ලස්සන දෙයෙන් කපල කොටලා ගත්තාම වර ගහනක් හැලෙනවා ඇති නමුත් යන කෙනාට පාර පෑදෙන. ඒකට හුඟාක්ම නිස්සන් වලින් හම්බෙන හුඟාක්ම ලාභේ තමයි මේ ධර්ම සාකච්ඡා. එහෙම නැත්නම් භාවනාවේදී කියනවනම් සක්මන් භාවනාව. ඔය ලෝකේ තියෙන මොනම ප්‍රශ්නයක්වත් ඉන්නේ සක්මන් භාවනාවේ. ඒක හරියට කරලා ඒක ගැන විස්තර කියනවනම් කවුරු හරි ඉස්සර වෙලා ෂුවර් ඒ මනසට මේක අවශ්‍යතාවයක් තියෙන නිසා ඉස්සරහට යන්න. ඉතින් මම ගිය ගමන්ම මම බලන්නේ ඕනෙම භාවනා මධ්‍යස්ථානයක ඕනෙම සති බාතලක් හරි භාවනා කරන තැන තියෙන සක්මන් කරන්න ඉඩ තියනවාද කියලා. කොහොක්වත් නැහැ. කිසිම තැනක සක්මන් කරන්න ඉඩ නැහැ. සක්මන් කරනවා නම් ශරීර හොරුන්ට කරන්න බෑ. ශරීර හොරු ඉඳ ගන්න කුෂන් එකෙන් කීයක කොච්චර කයට ආදරේද කිය. ඒකට තියෙන ඇඟ හොඳට හේතුල හොඳට කාලා සුරුට්ටුවක් බිබී හේතු වෙලා ඉන්න තියෙනවා නම් ඒකට භාවනාව කියලා කියනවා. ඒකට මේ භාවනාව කියන්නේ ටික හොඳට සක්මන් කරන්න හොඳට පట్టලෝ වාඩි වෙන්න වාඩිල මොකද වෙන්නේ කියලා කියනකොට ඒ සාකච්ඡාවේදී අපි මෙහි කරන තියෙන විශේෂයක් කියන තියෙනවා ඒකෙදී අපි පොදුවේ සාකච්ඡා කරන නිසා එක්කෙනෙක් මෙතන 90 ගාණක් කියන එක්කෙනෙක් හරියට වார்த்தාවක් ඉදිරිපත් කරොත් අනෙක් අනිත් ඔක්කොටම කමට අනුසුද්ධ වෙනවා. මේ මේ සරල දෙයක් නෙ මෙතන තියෙන්නේ කියලා. මේ පොදු කමඨාන සුද්ධ කිරීම හරහා අපි මේක 60 වෙනි එකේ ඉඳලා පටන් ගත්තේ 40 දී යෝජනා කරා 60 වෙනි ට්‍රිට් එකේ පටන් ගත්තා පොදු කමඨාන සුද්ධ කරන්න. ඔක්කොමලා ඇඬුවා බෑ කිව්වා පුද්ගලික වෙලාවල් ඕනේ කිව්වා. නමුත් අද ඊට පස්සේ 100 ගාණක් රිට්‍රීට් කරලා තියෙනවා. ඉතින් ඒකට මේ කමඨාන් සුද්ධ කිරීමේදී හරි පුදුම විදිහට අපි එකම පවුලේ අය වගේ එක හැලිය බත් කන පිරිසක් වතේ පාරට වැටෙනවා. ඒක බැරි කට්ටිය නෑ බැරි කට්ටියක් නෑ කියලා මම කියන්නේ ඉන්නවා. ඒගොල්ලෝ හැලෙනවා ඇති. නමුත් මේ සාකච්ඡානුග්‍රහිතය ඊටාම වැදගත් බුද්ධ ශාසනික විතරක් තියෙන සුවිශේෂී අංගයක්. ඒ සුද්ධ ලියවිලා දහන ਸਰබලධාරි දිව්‍යන් වහන්සේගේ දේවල් සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. ඒකෙදී කෙලිම බාහිර ගන්න එක විතරයි තියෙන්නේ. අපිට තියෙන බුදුජාණන් වහන්සේ මේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු දේ පවා සාකච්ඡා නොකර බාහිර ගන්න එපා. ඒක ඒක ප්‍රශ්න නොකර බාහිර ගන්න එපා. ඒ නිසා සාකච්ඡා කිරීම ආපත්‍යක් නෙවෙයි. පවක් පවක් නෙවෙයි. කළ යුත්තක්. ඒකෙන් පේන තියෙනවා කොච්චර ප්‍රබුද්ධියට කොච්චර ප්‍රබුද්ධකමට කොච්චර පුද්ගලයාගේ ස්වෛරී භාවයට බුදුරජාණන්සේ අගය කරලා තියෙනවද කියලා. ඉතින් මේ සාකච්ඡාව වෙනසයි තාමත්ම වැදගත්. උඟ දෙනෙක් ඒකට ඉදිරිපත් වෙන්න කැමති නැහැ. ඒක නිකන් අර දත් දොස්තර කෙනෙක් ගාවට යනවා වගේ. ගියාට පස්සේ ඉතින් තියලා ගහනවා ඉන්ජෙක්ෂන් එක ග්‍රස් කාලා කරකවනවා හෙන් හිරි වැටෙනවා මෙහෙන් හිරි වැටෙනවා ඉතින් පොලිමට ගියාට මොකද අර ඉන්නේ දත ගලවන්න ඉන්නකම් වගේ ඉතින් ඒකෙන් ඒකෙන් මේ මෙතෙන්දී අහුවෙනවා ඒ කියන්නේ නේවාසික වැඩමුළුවක ඉන්නකොට කමඨාන් සුද්ධ කෙරුවේ නැත්නම් එයාගේ ස්වේච්ඡාවෙන් තමයි යා නොකර ඉඳලා තියෙන්නේ හැමදාම අවස්ථාවක් හම්බ වෙනවා කරා ඒ තුනෙන් ඒ තුනෙන් අනුග්‍රහ වෙච්ච අයට විතරයි සමත සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කරන්න. ඒ කියන්නේ වාඩි වෙලා මොනවද කරන්න ඕන කියලා දැනගන්න eBay නැත්තම් කොහෙද වාඩි වෙලා මොකද කරන්නේ? ඇවිදිනකොට මොනවද කරන්න ඕන කියලා මනසිකාරය මොකද්ද කියලා කොහොමද ඒක වාර්තා කරන්න කියලා දැනගන්න eBay. එදිනදා ජීවිතේ කනකොට බොනකොට යනකොට එනකොට දත්මදිකොට නානකොට කොහොමද මනසිකාරය තියන්නේ කියලා දන්නේ නැත්තම් ඉතින් කොහොමද වඩන්නේ ඒක? ඉතින් ඒ නිසා ඒක තමයි සීලානුග්‍රහිතෙන් සුතානුග්‍රහිතෙන් සාකච්ඡානුග්‍රහිතෙන් දීලා දෙනව ඇති වෙන්න වෙලාවක් දවසේ පැය අඩු ගානේ 8ක් 10ක් තමන්ගේ මට්ටම් තම් මට්ටම් වාඩි වෙලා බලන්න මොනක්වත් නොකර ඉඳගෙන ඉනොට මොනවද තේරෙන්නේ අපි ඒකට කියනවා ඉඳගෙන සතිය පිහිටීම කියලා. එක වැඩක් කරන ගමන් ඇවිදින ගමන් කොහොමද Tamanට වැටේ. ඒකට අපි කියනවා ඇවිදින ගමන් සතිය පිහිටීම. ඊට පස්සේ දත මදිනකොට කොහොමද? බත් කනකොට කොහොමද? නාන කොට කොහොමද? අනිකෝ සීලු කටයුතු කරනකොට මොනවද Tamanda වැටෙන්නේ කියලා කියන්න පටන් අරගත්තොත් යන්නේ ආපහු යන්නේ Tamange ගෙදරත් භාවනා මධ්‍යස්ථානයක් කරගෙන. ඊට පස්සෙත් හම්බෙන හම්බෙන වෙලාවේ Taman කට්ටිය බුදිය ගත්තට පස්සේ හරි. මේ හොල්මන් කාරයෝ ඔක්කොම බුදිනවනේ රැ වෙනකොට. පාන්දර නැගිටපුවාම අල පිට රෝම් පිටනේ වගේ. ඇති වෙන්න භාවනා කරතයි. ඉතින් අපි ඒ නිසා නිතර නිතර එනවට කැමති නැහැ Nissan වයි. ඒ කියන්නේ ලෙඩේ තනිපෙච්ච නැති කට්ටිය. සරියක් දෙයක් ආවට පස්සේ මෙතඩ් එක අරගන්න ගිහිල්ලා තම තමන් ඉන තැන වල කරන්න. එතකොට නවක නවක අලුත් අයට එන්නේ ඉඳතියි. හැබැයි මෙහෙම පොඩි අපේ විනෝදාංශයක් තියෙනවා සංඝයා මිනිනාන්දලේනට හරි කැමති. ඒක පුළුවන් නම් මුළු ශාලාවම පුරවන්න අපි ඒකට කැමතියි. එකමම වුණත් ප්‍රශ්න නැහැ. ඒක මොකද අපේ කම්පැනි කට්ටියනේ. ඒ කට්ටිය ඉන්නකොට ගමද ඔය පරණ නාකියෝ නාකිච්චෝ නම් නැවත නැවත දකින්න ගියාම ඒ මූණ ඊට වෙඩි හොඳ අලුත් ඒවා ඊට වෙඩි පොඩි ළමයින්ගේ මූණ හරි හොඳයි. ඒ නිසා යථා කාලෙදී අපි ඒ සුදු ඇඳුම් මේකෙන් ගලවලා කහා සිරුරෙන් පුරවන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තම තමන් ඉන්නේ ඉන්න තැන්වල මේ දේශනාවල ඉවර වෙනකොට ඒක මම උත්සාහ කරන්නම් ඒ පණිවිඩ දෙන්න ඉන්නේ ඉන්න තැනක් භාවනා මධ්‍යස්ථානයක් කරගන්න කරන වෙලාව හොයලා දැනගන්න මොනවද කරන්න ඕන කියලා දැනගන්න ඒකල බලන්න උපක්‍රමශීලීව ඉන්න වෙලාවේ ඉන්න තැනින් පටන් ගන්න දිගට කරගෙන යනවනම් ඕගොල්ලන්ගේ භාවනාවෙන් අහල පහල ඉන්න ඔක්කොටම මහ පුදුමාකාර සාන්තියක් ඇති වෙනවා. මෙහි එනවා බැටරි පොඩ්ඩක් charge කරගෙන යන්න ඊට පස්සේ ගිහිල්ලා භාවනා කරනවා. ඒකට මම දන්න හුඟ දෙනෙක් කැමති නැහැ මම අන්තිමට කියපු එකට ඒක මේ හිත මූ ඇඹුල් කර ගන්නවා කියනවා. එimhe නොකියත් හොඳ නැහැ නැත්තම් බනහන්න මේ සද්දෙට නිසා නිින්දට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ වගේ පොඩ්ඩ අවසලා අරගන්න ඕන. දැන් මෙතෙක් වෙලා මම දැන් විනාඩි 30ක විතර කාලයක් ගත්තා. ඒ කාලෙන් මම මේ මතක් කරේ අපි ඔක්කොම සාමූහිකව මේ අනුග්‍රහිත පහ තේරුම් ගන්නවා. සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සමතානුග්‍රහිතේ විපස්සනානුග්‍රහිතේ. එදී අපි එක එකන එක එක තාරාතිරන් වල ඉන්නේ. නමුත් මේ ਸਰුවචන්ස දීපු පොදු වාජනයක් මේක හොඳට මතක තියාගන්න. එතකොට අපිට පුරාවට වැඩමුළුව පුරාවට අපිට ඒක අලුත් දෙයක් කරගන්න පුළුවන්. නමුත් මේ දේශනාව සඳහා නැත්තම් ධර්ම දේශනාව සඳහා මාතෘකාව අපි තියාගත්තේ මාතෘකාව ගත්තේ දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රය ਸਰවඥ භාසිතයක් නෙවෙයි. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් නැත්නම් ශ්‍රාවකෙක් විසින් දේශනා කරන ලද්දක් නිසා ශ්‍රාවක භාසිතයක් විදිහට ගණන් කරයි. ඒ ශ්‍රාවක භාසිතයේ තියෙන සුවිශේෂත්වය නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ අනිකුත් සූත්‍රات එක්ක බලනකොට මේ දසුත්තර සූත්‍රයේ සුවිශේෂී ගතියක් තියෙනවා ධර්මසේනාධිපති සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පමණක් වගේ කළ හැකියක් ඒ මොකද සරුවච්චන් වහන්සේ අවුරුදු 45ක් ඇතුළත මුල්ම කාලේ වගේ සාරිපුත්‍ර ස්වාමීන් සාසනයට සම්බන්ධ වුණා. සරුවච්චන් වහන්සේ පිරිනම් පාණ්ඩ ඉස්සර වෙලා පිරිනම් පාණ්ඩ. ඒ නිසා ඒ අතරමැදදී Tamanට ඇහිච්ච අද්දකපු දේවල් අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන අය සඳහා මේක ප්‍රස්ථාරගත කරා. මේක ලේඛනගත කරා, ඇත්තටම ප්‍රස්ථාරගත කරා කියනවා තමයි හොඳ. ඒ නිසා මේකට කියන්නේ ඥාන ප්‍රස්ථාරකය. ඥාන ප්‍රස්ථාන කියලා නමත් සඳහන් වෙනවා. මේ තමයි පළවෙනි වතාවට මානව ඉතිහාසයේ දැනුම සටහනකට දාපු පළවෙනි වෙලාව. ඉතිසල දැනුම තිබුණා නිකන් තැන් තැන් වල පිසිගේ පලාමල්ල වගේ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් කොටු 10ක් ඇඳා, ඉරි 10ක් මේ පැත්තට මේ පැත්තට ගහලා ඒ 10 100ක් කොටු හදාගෙන ඒ 100ට මේ 84000ක් ධර්මස්කන්ධෙම දැම්මා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක කරන්න කිසි කෙනෙකුට අයිතියකුත් නැහැ. නමුත් සාරිපුත්‍ර සාන්තේ මේ දෙක කරේ ਸਰුවචනසි වැඩ ඉන කාලේ ඒ නිසා ਸਰුවචනසිගේ අනුමත වෙච්ච දෙයක්. මේ ප්‍රයත්නය يعني කියන්නේ මේ කියන්නේ දසුත්තර සූත්‍රයේ කියන ප්‍රයත්නේ 10 කොට 10ක් ගන්න ඉස්සෙල්ලා සංගීති සූත්‍රයේදී ඉස්සරහ කවදා හරි දවසක ධර්ම සංගායනාවක් වුණොත් ඒකේ වැඩ පිළිවෙල හදලා තිබ්බ සාරිපුත්‍ර ස්වාමීන් සංඝ සමිති සමිති වෙච්ච සංඝයා ධර්ම සංගායන සම්බන්ධ වෙන කාරක සභික සංඝයා මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා. එකේ කරුණු මෙච්චරක් තියෙනවා ඒ ටික ඔක්කොම සංග්‍රහ වෙන්න ඕනේ ඒක ඉවර කරා. දෙකේ කරුණු මෙච්චරක් තියෙනවා ඔක්කොම සංග්‍රහ වෙන්න ඕනේ කියලා මාත්‍රුකා ටික සංග්‍රහ පටුන සකස් කරලා තිබ්බා. ඒ පටුන සකස් කරපු සූත්‍රය කියන්නේ සංගීති සූත්‍රය කියලා ඉස්සරහට කරන ධර්ම සංගායනාවල සැකස්මක්. මේ දසුත්තර සූත්‍රයේදී සඳහන් කරනවා දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්‍ය කෙනෙකුට නිවන් දැකීම සඳහා පළවෙනි එක ශාස්ත්‍රීය සම්පින්ඩනයක් දෙවෙනි එක ප්‍රයෝජනෙන් සලකලා නිවන් දකින්න කරපු වැඩක්. ඉතින් ඒ නිසා කාට හරි අවශ්‍ය නම් මේ සරුවත් දේශනාව කිල්ලෝරක් කරන්න බැරි සූත්‍ර රාශියක් තියෙනවනේ 15000ට වැඩි. ඒ වගේ තියෙන සාරය හරියට සතෙක්ගේ ඇටසැකිල්ල දිහා බලනවා. දතුත් නර මේ හමත් නරක් වෙලා මසුත් නරක් වෙලා නාත් නරකලා ඇට සැකිල්ල දිහා බලනකොට හිතා ගන්න පුළුවන් සැකිල්ල. ඒ වගේ තමයි මේ ඥාන සැකිල්ලක් මේකේ තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන අපි වගේ විනීය ජනතාව ගැන හිතලා මේ සාරිපුත්තු සාංශේ කරපු මේ ප්‍රයත්න දෙක හිතා ගන්න බැරි જાති දෙයක්. මොකද උන්වහන්සේගේ නිවන් සඳහා නෙවෙයි කරේ. උන්වහන්සේ එතකොට රහත් වෙලා ධර්මසේනාධිපති කියන නමත් ලැබිලා ඒක නිසා යක්කඩුවේ පඤ්ඤාරාම හඳුරු කියනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් අරගෙන තියෙන දුක්ඛඳ මේ වගේ ඉස්සරහක් එනවා මෙව එක එක වල් බිහි වෙනවා নানা ආකාර අදහස් මතු වෙනවා ඒකට මේ සැකිල්ලක් තියෙනවා නම් කාට හරි හිතා ගන්න පුළුවන් එක කොටුවක් හිස්සුනොත් ඉස්සරපස්සර බලලා මේක තමයි එන්න ඕනේ කියලා අන්න එහෙම ප්‍රස්ථාර කරු ඒ ස්වාමීන් වහන්සේ මේ දැන් ඉන්න සංඝයාට නායකත්වය දුන්නා විතරක් නෙවෙයි ඥානවන්තයන්ගේ ඥාණය ප්‍රස්ථාරගත කරලා ඒකත් මේ වල්බූත දෙයකට නෙවෙයි නිවන් දකින්න. අද මේ IT ටෙක්නොලොජි එකේ තියෙන කාලේ ඥාණය සම්පූර්ණ විශ්සන කරලා දාලා ඉවරයි. පිස්සිගේ බලාමල්ලක් කරලා. ඥාණේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ ඉන්න ඔක්කොම මුර්ග සම්වස්තර තෙමිලවක්. දෙයියන්ගේ හාල් කාලාවක්. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ ඒ දැනුම් සම්භාරය හසුරව ගන්න. ඉතින් ඒ නිසා තැහෙන ගානකට පිස්සු. තැහෙන ගානක් අනික් අයට පිස්සු වටනවා. අද තියෙන ක්‍රමයට පිස්සු ඇද්දලන එක තමයි තියෙන නිසා ඉගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න පිස්සු වැඩි. ඒ සෝරි කියලා හිතෙනවා. අමාරු ඉගෙන ගන්නවා කියනකො ඒගොල්ලෝ හිතන තරම් ලේසි නෑ. හරි අමාරුයි. ඒ කියන්නේ පිස්සු හැටෙන්න අමාරුයි කියන්නේ. මේ සාමාන්‍ය අපි ඔගේ මේ මේ සීරි බිරිස්ලට එහෙම පිස්සු හැදෙන්නේ නෑ. ඥානෙ නැහැ. හයි ටෙන්ෂන් වයර් එකේ නෙවෙයිනේ වැඩ කරන අපි ඔය බැටරි කැල්ලක් අරගෙන ඔය වෙසක් වලට බුදුරස් කරකවන අනම්මන. හයි ටෙන්ෂන් කරන්න ගිය කට්ටිය පව් කියලා හිතෙනවා කිසිම ප්‍රයෝජනයක් සලකලා ඥානෙ පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක ඕනම ශේෂ්ත්‍රයක වෙන දෙයක්. ඕනම ශේෂ්ත්‍රයක දැනුම වැඩි වෙනකොට ඔලොමලකම වැඩි වෙනවා අහිංසකම නැති වෙනවා නිහතමානිකම නැති වෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තියෙන ආසවට්ටහණේ ධර්ම හතරෙන් එකක් තමයි බහුසුත භාවය. බොහෝ ඇසුවිරු ඥාන ඇති කෙනා එතනම කරකැවෙන මිසක කාදාවත් ඉස්සරහට යන්නේ. ඒ ඥාණයට බැඳීමක් ඇති වෙනවා. Taman ඉගෙන ගන්න දැනුමට බැඳීලා ඒක කියාපපා දඟලන මිසක් ඒ ඥාණය Tamanගේ විමුක්තිය පිණිස යොදන හැටි ප්‍රයෝජන පිණිස යොදා ගන්න දන්නේ නැහැ. ඉතින් ඒක අද මේ යුගයේ වෙනකොට කෙලවරකටම ගිහිල්ලා ඒ බටහිර පොත් කියනකොට ඒගොල්ලෝ කියවනවා ස්වාමීන් වහන්සේ කියවන්න එපා ඔය ලියපු ඔක්කොටම අන්තිමට පිස්සු ඇවිල්ලා තියෙනවා. එක්ක සීදී නසාගෙන තියෙනවා. ඉතින් ඌ සීදී නසාතර අපිට මොකෝ? අපි පොඩ්ඩක් කියවලා බලන පිසි පිසි නසා ගන්න හැටි කොහොමද කියලා පොතේ තියෙනවා. පිස්සු හැදෙන හැටි කොහොමද කියලා පොතේ තියෙනවා. මොකද ඒක ප්‍රයෝජනෙට නෙමෙයි සලකලා තියෙන්නේ. මේ සීලය රකින්නේ සමාධිය සඳහා නෙවෙයි. වෙන මොකද්දෝ දෙයකට. දැනුම ලැබලා තියෙන්නේ Tamange විමුක්තිය සඳහා නෙවෙයි අනුන්ට කියපාන. ඉතින් මෙන්න මේ පට බේරගෙන යනවා කියන එක කියන්නේ දැනුම් සම්භාරයක් අරගෙන පට බේරගෙන Tamange උදේකලාව, Tamange විවේකය, Tamange විස්රාමයේ පවත්වාගෙන යනවයි කියන එක දැනුමෙම නෙවෙයි පවතිලා තියෙන හැමදේම පවතිලා තියෙන. ඉතින් ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ තියෙන මේ සූචීෂි භාවය මුළු සූත්‍රය කියලා එනකොට සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. දැන් ඔන්න බුදුරජාණන්ත කියපු හැම මාත්‍රකාවක්ම අඩු ගන්න මම කියවලා තියෙනවා. ඉතින් අපි ඒකේ විතරක් දසුත්තර සූත්‍රේ විතරක් සූත්‍ර 50 ගණක් කරලා තියෙනවා. මේකේ 76 වෙනි 6 වෙනි වැඩමුළුවට එනකොට ඒකේ ඒ එකේ සිට 10 දක්වා තියෙන පොතේ දැන් 9 වෙනි පොතේ අපි ඉන්නේ. එතකන් එකේ පොත දෙකේ පොත තුනේ පොත ආදි වශයෙන් ඉවර කරලා තියෙනවා. නවයේ පොතෙත් අපි මේ සාකච්ඡා කරන්න හදන්නේ සාරිපුත්‍ර සාංශේ අහන කතමේ නව ධම්මා භාවේ තබ්බා. මහන්නේ මෙවැනි සාසනයක මේ වගේ වැඩමුළු කරන මේ වගේ බණ භාවනා කරන කෙනෙක් තනවා වඩා ගත යුතු ධර්ම මොනවාද? භාවනා කළ යුතු ධර්ම මොනවාද කියලා. ඉතින් භාවනා කළ යුතු ධර්ම එක කියලා කියන්නත් පුළුවන්, දෙක කියලා කියන්න පුළුවන්, තුන කියලා කියන්න පුළුවන්, පහ කියලා කියන්න පුළුවන්, හත කියලා කියන්න පුළුවන්, 9 කියලා කියන්නත් පුළුවන් 18 කියලා කියන්නත් පුළුවන්. ඒක විභජනය කරලා විවරණය කරලා පෙන්වන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. ඒක තමයි ඥාන ප්‍රස්ථාන කියලා කියන්නේ. ඒ සාරිපුත්‍ර සංසය මෙතන ඒ ඥාන නැත්නම් භාවනා මට්ටම් නමයක් ගැන කතා ඒ නමය අර කලින් කියාපු කලින් මතක් කරපු අනුග්‍රහිත සූත්‍රයේ ආරෙම තමයි තියෙන්නේ. ඉස්සල්ලාම කියනවා භාවිතා කළ යුතු දත යුතු වැඩි යුතු ශික්ෂාගත යුතු පළමු එක සීල විසුද්ධිය. අර්ග තියෙන සීල අනුග්‍රහිතය කියලා. එතනින් ගියාම විසුද්ධි මාර්ගය කියන අපේ බෝධි බුද්ධඝෝසාචාර්ය වහන්සේ ලියු පොතේ තියෙන සීල විසුද්ධිය කියලා. මේක සීල විසුද්ධි ප්‍රධානී අංග කියලා විසුද්ධියක් වශයෙන් පිරිසුදු වීමුත් ප්‍රධානී අංගයක් වශයෙන් ශික්ෂාගාරක යුක්තක් වැඩ වැඩි යුක්තක් විදිහට සඳහන් කරනවා. ඊපස්සේ චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන එකේ අද අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ මේ ඥාන දර්ශන විසුද්ධි කියන එක මාතෘකාවක් වශයෙන්. ඉතින් ඒක හරි අසාධාරණයි. මොකද හේතුව මේ ක්‍රමයෙන් දියුණු වෙන එකේ මේ ඔක්කොම අවධාන වෙන්නේ වගේ එකක්. මාතෘකාවට ගත්තාම කට්ටියට තේරෙන්නේ නැති වෙන තැන ඊට වැඩි. මුලින්දලාම කියාගෙන එනවා වගේ නෙවෙයි මේ අතරමැදින් කියනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා ඒ මුල්ලෙව පිළිබඳව යම් ප්‍රමාණයක සම්පින්නයක් දීලා ඒ අනුව මේ නම නමයක් වූ භාවිතා කළ යුතු දෙවල් වල මේ කියන ඥාන දර්ශන විසුද්ධිය කොතනටද සම්බන්ධ වෙන්නේ කොහොමද ඒක අපි පොතේ තියෙන මූලධර්ම වශයෙන් තේරුම් ගන්නේ අපි දැනට මේකෙන් කොච්චරක් කොයි ආග්දුරට අත්දකලා තියෙනවද අන්න ඒ අත්දකපු දේ තව තීව්‍ර කරගන්න මේ බණ මේ ඇහෙන දේ ප්‍රයෝජන වෙනවද කියලා. ඉතින් මේ අපේ සාමාන්‍ය තේරවාද විවහාර භාෂාවෙන් කියනවා නම් මේක මාර්ග ඥානයේ සම්පූර්ණ වෙන අවස්ථාව. ගමන කෙලවර කරන අවස්ථාව. ඒ මෙතනත් ඇති සමාහලාවට කරපු අය ඇති කෙරුවයි කියලා හිතාගෙන ඉන්න අය ඇති ඒ නිසා මේ අවුරුදු 30කට අතර ඉස්සලා බණ කියනට වැඩිය අද ලේසි මොකද සෑහෙන පිරිසක් පැහැල වැඩ අවාසනාවට වගේ පත්විච්ච නැති කට්ටියත් පත් උනායි කියලා හිතාගෙන ඉන්න යුගයකුත් තියෙනවා ඒක මම හිතන්නේ එදත් තිබුණා ඒක සරුවචනංශ වැඩ ඉන්න කාලෙත් අදිමානේ නිසා බොහෝ කෙනෙක් ඒ මාර්ග ඥාන ලබන්නේ නැතුව මාර්ග ඥාන ලැබුවයි කියලා කතා කරලා ඒ ශාසනීය නිසාම දුකටපත් වෙච්ච ඇත්තෝ හිටියා අදත් ඉන්නවා ඒක වළක්වන්න බෑ. ඒ මොකද හේතුව මිනිස්සයා අදිමානී කටයුතු කරනවා. නමුත් මේ සුතමේ ඥානෙ තියෙන කෙනාට අවස්ථා රාශියක් හම්බ වෙනවා. මේක මම හිතලුවද්ද එහෙම නැත්නම් ඇත්තටම මට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි පිරිසක් වශයෙන් මේ වගේ බණ කියමින් භාවනා කරමින් යනකොට අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙනවා. කවුරු හරි කියනවා නම් මම මෙතෙන් ගිහිල්ලා තියෙන කියලා අපි ප්‍රතික්ෂේප කරන්නේ අනුමත කරන්නෙත් නැහැ. ඒක නැවතත් කරලා බලන්න කියලා. එහෙම කරන පිරිසක් ඉන්න නිසා මේ එක්කෙනෙකුට කරන කෙනෙහිල්ලක්වත් කනමිරිකිල්ලක්වත් නෙවෙයි කරලා කරලා බලනකොට බලනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අනුපූර්ව ක්‍රමයකට. ගහෙන් gediyenna වගේ අකුණු විදුලි කොටනවා වගේ වෙන්නේ දැන් ගිහියන්ගේ භාවනාව ගිහියන්ගේ දියුණුව ගිහියන්ගේ වැඩ කටයුතු ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ක්ෂණික ප්‍රතිපල. ඒක නිසා ක්ෂණික ඉන්දියාප ක්ෂණික පොල් කිරි 18 මාසේ කෝස් নানা ආකාර දේවල් තියෙන නිසා ඔක්කොම කාලා කලින් මැරෙනවා. ඒක තමයි දැන් දැන් ක්‍රමයේ ඒක තමයි. ඔය 18 මාසේ කෝස් කාපුවාම ඒ කලින් මැරෙනවා. ඔය පරණ මිනිස්සු ඔය වමුකුත් නැහැ මිනිස්සු පුළුවන් තරම් මාස හතර පහ පරණ වී හදාගෙන අටුවේ තියාන ඒක කාගෙන ඉන්න හැමදාම ඉන්නේ ඒත්. කෙසේ නමුත් මේ ක්ෂණික වැඩපිළිවෙල පටන් අරගත්තේ තාක්ෂණයත් එක්ක. අද මිනිස්සු නන්නතරයි. නන්නතරයි ඒකට තනි වචනෙන් කියනවා නම් ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය නිසා හැම කෙනෙක්ම මැඩිලා ඉන්නේ. ඒකට තරගකාරීත්වය කියලා කියනවා. එදි මේ තරගකාරීත්වය නිසා නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. දියුණුව වැඩි වෙනවා කියලා ඒගොල්ලෝ හරියට ඇඩ්වර්ටයිස් කරනවා, කෑ ගහනවා. නමුත් කියන මේ තරගකාරීත්වය නිසා ඊටිපන්දම දෙපැත්තෙම පත්තු කරලා තියෙනවා. ඉතින් ඒක ඉටිපන්දම පත්තු වෙන්නේ පත්තු වෙලා නෙවෙයි උණු වෙලා වැක්කෙල්ල. මොකද දෙකොන පන්දම වගේ වෙලා තියෙන දැන් ඉටිපන්ද. වික්මනට එළිය ගන්න ඕන නිසා ඉටිපන්දම හරහා දාලා දෙපැත්තම පත්තු කරලා තියෙනවා. හැම කෙනෙක් දිහාම බලපුවාම පේනවා කොණ්ඩේට වැඩිය ඔළුව ක්‍රේල් වෙලා ඉන්නවා වගේ. ඔළුව ඇතුලේ ක්‍රේල් වෙලා තියෙනවා. ඉතින් මම හිතන යථා කාලේ තව වැඩි වෙයි කියලා. මොකද මේ දැනුමත් වැඩි වෙනවා. ඒක පාවිච්චි කරගන්න දන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් නැත්නම් එහෙම තියෙන භෞතික දියුණුවක් තියෙන රටක ඒ වාගේම අද භාවනාවත් බිස්නස් බුද්දිසම් කරගෙන තියෙන රටක මේ වෙළඳ භාණ්ඩයක් කරගෙන තියෙන කෙනෙක් තමන් මේ විසුද්ධි පිළිවෙලකින් යම් ප්‍රමාණයකට අවිල්ලා තියනවද නැද්ද කියන එක නැත්නම් ওই කියන මාර්ග ඥානය මේ වගේ පාරේ මම කොතනද ඉන්නේ කියන එක දැනගන්න හම්බෙන එක මම හිතනවා කවුරුත් කැමතියි. නමුත් කවදාකවත් 100 100ක් ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඉතින් ඒක නිසා මාර්ග ඥානයේදී මාර්ග ඥානට කිට්ටු වෙනකොට ඒ යෝගාවචරයට ලැබෙන දැනගන්න පුළුවන් ක්‍රමයක අනික් කටත් දැනගන්න පුළුවන් ක්‍රමය තමයි මේ සංස්කාරයන් පිළිබඳ වෙතින උපේක්ෂාව. ඒකට කියනවා සංඛාර උපේක්ඛා ඥාන කියලා. ඒක හම්බෙන්නේ මීට ඉස්සෙල්ලා කියපු කතාවේ අන්තිමටම තියෙනවා මේ දේවල් ලෝකේ වෙනස් වුණාට ඒකට සැලෙන්නේ නැති ගතියක් යෝගාවචරගේ එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. ඒක වැඩෙන්නේ බොහෝමත්ම ක්‍රමිකව. මේ ක්‍රමිකව කියලා කිව්වට ඒක ඒ තාලෙට මෙවිතුයි කියලා හිතන්න යන්න එපා. නමුත් ਸਰුවචාන්සේ ලෝක සත්‍ය දිහා බලලා ඒකේ සිටීම ඇඳලා පෙන්ලා තියෙනවා. ඒ මට තේරෙන විදිහට ඔය අපි කියපු සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී විසුද්ධි ක්‍රමයේ හෝ එහෙම නැත්නම් සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ ආදී අනුග්‍රහිත ක්‍රමයට හෝ ਸਰුවචනාන්තේ අපට එහෙම නැත්නම් මේ කාමභෝගී මිනිසයාට තේරුණා නම් කවදා හරි තේරුණා නම් මේ කෙලවරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා මම මේ කාමය පිළිබඳව සම්පූර්ණ ජීවිතේ කැප කරලා ඉන්නට වඩා මේක පොඩ්ඩක් පැත්තකට වෙලා ආධ්‍යාත්මයක් ගැන එහෙම නැත්නම් මේ කාමයෙන් වෙන්වීමක් ගැන හිතන කෙනෙක් ඉන්නවා නම් එතනින් තමයි බුදුරජාණන්තේ වැඩේ පටන් ගන්න. ඉතින් මේ වගේ සබාවකට එන්නේ වෙන වැඩ නැතුවට නෙවෙයි. මේ වහලෙ තෙමෙන්න gedara වහලෙ තෙමෙනවා මේ වහලෙ තෙමෙන්නේ නැති නිසා නෙවෙයි. මේ මොකද්ද වෛර ගැප් ඇගිලා තියෙනවා හැම කෙනාටම දිසා මාරු වෙලා තියෙනවා මේ කරපු දෙල්ලමේ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා. ඒකට මේ අපි බඩු පුරවපු මල්ලේ පල්ලේ හිලා. එකතු කරලා එකතු කරලා බලනකොට පල්ල නැති මල්ලක තමයි බඩු පුරවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හිතෙනවා ඉතින් මේකට කියනවා කාමේ ආදීනව දැකීම කියලා. ඉතින් මම ඒ වාසිය ගන්නවා ධර්මදේශනා පටන් ගන්න මෙතේ ඉන්න හැම කෙනෙක්ම 100ට 100ක් නැති වුණාට කාමයේ ආදීනව දැකපු කට්ටියක් කියලා. ඒකයි මේ වගේ සීමිත ප්‍රදේශයකට අපිට බණ කියන්න පුළුවන් වෙන්නේ. ඒක දැකපු නැති අයට මේ බණ කතා කරන්න යන්නත් එපා. ඒක හරි භයානකයි. නිසා ලොකු සාංශ ඉන්න කාලේ කියනවා මේ අච්චු ගහන පොතක්වත් කාටවත් දෙන්න එපා ඉල්ලුවේ නැත්තම්. එකිනා ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් තියෙනවා ඊට පස්සේ මොකද්ද පොත මොකද්ද අවශ්‍යතාවය කියලා අහලා දෙනවා මිසක්කා බණ පොතක්වත් දාන්න එපා. එතකොට ධර්මයේ නුසුදුසු තැනකට දැමීමේ ආදීනවයක් තියෙනවා. අහන්න සුදුසු නැති, ඒකට සැදී පැහැදිච්ච නැති කෙනෙකුට ආවට ගියාට ධර්මයේ දුන්නොත් අපිට සීක්‍යාපද සාමනීර කාලේ උගන්වනවා. මෙන්න මේ වගේ අයට බණ කියන්න එපා. ඒක මේ ධර්මයේ පිළිබඳව අධිකාරී ශක්තියක් නෙමෙයි. ඒක සාරිපුත්‍ර ස්වාමීන් තියෙනවා. කාටවත් බන කියන්න එපා. එයා ඇහුවේ නැත්තම්. එයා ලෑස්ති නැත්තම්. ඉතින් ඒක නිසා මේ කාමයේ ආදීනව දැකපු ඒ සඳහා යම් ප්‍රත්‍යක් කරගත්ත. ශාසනයක් තියෙන කාලෙනේ. පිරිසකට බන කියන්න ගියාම දේශකයන් වහන්සේට ආපත්‍ය අඩුයි. ඉතින් එහෙම ඒකේ ඉන්න පුළුවන් පිස්සෙප් පිහට්ටෙක් ඔය කොහේ හරි ගමන් ගමන් වැසර දෙමිනවට ගොඩ විචයි ඉන්න පුළුවන් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක කමක් නැහැ කියලා තියෙන ධර්මයෙන්. අහන කෙනා එල්ල කරලා කියන්නේ කියලා. මේ කාමයාගේ ආදීනව දැකීම පරිණාමේ ඉතාමත් උසස් තැනකදී මනුෂයාට සිද්ධ වෙන දෙයක්. මොකද මුළු කාම ලෝකෙම සත්ව ලෝකෙම තිරිසන් ලෝකේ අපායේ പ്രേත භූත දේව සුරාසුර සීළු දිනාම කාමයේ ආධිනව දැකලා නැහැ තාම. දකින්නත් බෑ. ඒගොල්ලෝ හිතාන තියෙන්නේ අපි ඉන්න තැනට එන්න මෙන්න මෙන්න බඩු. අත පිට කාචේ බණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකේ මම නම් එන්න දිවි ලෝකෙට මෙන්න බඩු කියලා පෙන්නගෙන ඉන්න හදන. නම ਸਰවඥාන්ස කියනවා මේ manuss ලෝකේ ඉඳද්දී මේ සත්තකාම භවයේ manuss ලෝකේ ඉඳද්දී මේකේ ආදීනවේ කාට හරි වැටුණා නම් ඒක කවදාවත් පුංචි කළ සලකන්නේ. මේක දීර්ඝ සංසාරික ගෙනාවු මල් පැල ගන්නවිලා. එක චිත්තක්ෂණයකට. එක චිත්තක්ෂණයකට හෝ කාමයාගේ ආධින වැටුණා නම් ඒක කවදාකවත් බුද්ධ ඥානසේ වටහලා දෙන්න උත්සාහ කරන්නේ කරන්නත් එපා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කාටවත් සද්ධාව ඇති කරන්න යන්න මේක භයානක අපරාධයක්. මේ කාමයේ යෙදිලා ඉන්න මිනිසුන්ට ඕක හොඳ නැහැ මිනිස්සු මෙහෙට වරෙන් කියනවා නම් ඒක මා භයානක අපරාධයක්. මොකද ඊට පස්සේ මුළු ජීවිතේටම වක් කියන්න එපායි. ඊට වෙදී හුඟක් වෙනස් කාට හරි තේරිලා ආවනම් එයාට කියන්න පුළුවන් අර එහෙමනම් අපි දිනකට ගමනක් තියෙනවා. ශාසනයක් තියෙනවා කියලා. ඉතින් අද බණ කියන්නේ කාටද බලන්න? රේඩියෝ වල බණ, හන්දිස්ථාන වල බණ, හැමතැනම බණ. අහන්නේ කවුද කියන එක කිසිම තැකීමක් නැහැනේ. එතන මේ වටිනා දෙයක් හන්දියක් හන්දියක් ගන්න තිබ්බා වගේ. ඉතින් එතකොට ධර්ම අගෞරවේ සිද්ධ වෙනවා. ඒ නිසා දේශකයන් වහන්සේ අහන්න හෝ කාටවත් අගෞරවයක් වෙන්න දෙපා. අපි ගමු පදනමක් අපි මෙතන අද රැස්සලා ඉන්නේ කාමයේ ආධිනව දැනිලා. 100ක් නොවෙන්න පුළුවන්. මේ කාමයේ ආධිනවේ දැමුණට පස්සේ කාමයේ නික්මීම කියන වචෙන් තමයි සරුවචන් සඳහන් ගන්නේ නෙක්ඛම්මේ. අපි කියනවා ගිහි කෙනෙක් මෙහෙම අබිනිෂ්ක්‍මණය බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා දැමීම කියන එක අපි විශාල තොරන් වල ලස්සනට ගහලා පෙන්නනවා. මේ රජපැටියෙක් ගෙදරින් පැනලා ගිහිල්ලා හිඟන්නෙක් විදිහට ජීවත් වුණා. තාපසෙක් විදිහට යාචකෙක් විදිහට ජීවත් වුණා. ඒ තමයි ලෝකේ කරන් තියෙන වීරම ක්‍රියාවලිය. ඉතින් ඒක අපි පුංචි මට්ටමින් කරනවා. අපිට තියෙන දේවල් අතහැරලා අපි මෙතෙන් ඇවිල්ලා ඉනවා කවුරු හරි දෙන බතක් කාලා. එල්ලදී පැදුරක වාඩි වෙලා ඉඳගෙන භාවනා කරනවා. මෙන්න මේක මේ මේ ගීගේ අතහැරලා අපි ඇවිල්ලා මේ එකට ඉන්න එක අගේ කරන්න බැරි කට්ටිය තමයි කමඨහන් වාර්තාවේ චර්චුරු ගන්න. කමඨහන් වාර්තා හැම එකක්ම චර්චුරුවක්. මේ මේ පැමිණිච්ච එකේ වටිනාකම දන්නේ නැතිකම. මේක නිදර්ශනයක් වශයෙන් මෙහෙම කියනවා. අපි පැවිද්දෝ පැවිදිට යනකොට ඊට ඉස්සෙල්ලා ඉතින් කෙස් බාහනෙක් බව ඇත්ත. ගුරු අන්තින බවත් ඇත්ත. අද්දඩු දෙක උඩ තිවුර තියාගෙන කියනෝනේ ආචාර්ය පද්‍යයන් වහන්සේට සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. ඉමං කාතාවංග හෙත්වා බබ්බා ජේතමන් බන්තේ අනුකම්පං උපාදාය. අනේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ කහට සිවුර අරගෙන මට මේ සසර දුකින් එළවා ඒකතර වීම සඳහා අනුකම්පා කරලා පැවිද්ද දෙන්නේ කියලා ඉල්ලන. එදාට අපි කොච්චර අහිංසකද කියලා බලන්න. කොච්චර නිහතමානද අද අපි මේ මහානකම් පිළිබඳ අයිතිවාසිකම් ඉල්ලන්නේ මේ මොහොත මතක නැති වෙච්ච විදිහට විතරනේ. එක්කෙකුට හරියි. පැවිද්දෝ කාට හරි. ඒ වෙලාවේ තියෙන අහිංසකම තියෙනවා අපිට ලැබිලානේ තියෙන්නේ. තව උනදිල්ලානේ අරක දියව මේක දියව කියලා පාට බැහැගෙන මේ කෑ ගහන්නේ. සිවුර දීලා අනේ මට පැවිද්ද දෙන්න කියන එක මතන. ඒ වගේ මේ භාවනා යෝගාවචරයෝ කොයි මොහොතක හෝ භාවනාවේදී චරිචුරු ගන්න. චෝදනා නගන්නේ මේ මේ ගීකේ අතහැරලා ඉන්න අපි කියන එක මතක නැති. එහෙම නැත්නම් ගිහිගෙට වැඩිය මෙහි ප්‍රතිඵල මේ පහසුකම් තැපතපත් ඉල්ලනවා. ඒක නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ සරුවචනහන්සේ අහනවා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඒ පූර්වාරාමේ ඉඳද්දී ආනන්ද අපි දැන් ඉන්නේ අරණ්‍යයක. අපිට දැන් ගිහි ගෙදර සංඥාවක් නැහැනේ. ඥාන විනියලා පිළිබඳව, ආලියත්තු පිළිබඳව, රත්තරන් මිනිමුතු පිළිබඳව, අස්සෝ පිළිබඳව, ගෙවල් පිළිබඳව, සභාවල් පිළිබඳව ප්‍රශ්න නැහැ. අපි ඉන්නේ අරඤ්‍ය සංඥාව. ඒක නිසා ගෙවල් දොරවල් තියෙන අලියත්තු පිළිබඳ අසහන, හරක බාහන පිළිබඳ අසහන, රත්තරම් මිනිමුතු පිළිබඳ අසහන, සමිති සමාගම් පිළිබඳ අසහන අපිට නැහැ. අපිට අසහනයක් තියෙන ආනන්ද මේ ඉන්න අරණ්‍ය සම්බන්ධ අසහනයක් තියෙනවා. මොකද ඒක එච්චර හැප ඒක නිසා මේ අසහනය නිසා මම ගීගේ අතහැරපුවාට මේක සංඥාවක් කරගන්න පුළුවන්. මේ අසහන තියෙන නිසා මම මේක උපයාගත්ත දෙයක්. මේක හොඳයි. කැයි ගෑණි තියලා ගත්ත හොටු ගෑණි වාගේ. අර gedara දොර තියෙන ප්‍රශ්න ඔක්කොම වෙනුවට මට මේක මේකත් එකක්කම තමයි. මේකත් ආතානයක් තමයි. මේ අරඤ්‍ය සංඥාව පදනම් කරගත්ත මේ කරදරේ සැපක් කරගන්න පුළුවන් නම් ඕකටයි නිවන කියන්නේ. ඒක නෑ. මුක දෙනකොට ඒක නෑ. ඊට පස්සේ කියනවා මෙහෙ නෑනේ මේ සෙල්ෆෝන් එකක් තියන්න දෙන්නේ නෑනේ. මෙහි ආවට පස්සේ ටෙලිවිෂන් බලන්න නෑනේ. මෙහි ආපුවම පත්තරේ නෑනේ. මෙයාව කතා කරන්නවත් දෙන්නේ නැහැ අපා. අඩු ගානේ බත් එකට ලුණු ටිකක් දාගන්න ගෙදර ගින්දල්ලා ගෙදර ලුණු ටිකක් ගෙන උම්බලක ටිකක්වත් දාගන්න. ඌව මොනවක්වත් නැහැ දෙන ඒ කණ්ඩොන් තැටිය ගිහලා පොලිමේ ගිහලා හිරකාරය වගේ අනේ මොන පිසුවක්ද කියලා තියගොල්ලෝ ආවට වැඩි වේගෙන් ගෙදර යනවා. මොකද අර කාමයාගේ ආදීනව හෝ මේ අබිනිෂ්ක්‍මණයේ කියන දේ තේරුම් ගත්තා නම් සදාකාලික සැපයක් නෙමේකේ තියෙන්නේ. අහෝ සුඛං. අහෝ සුඛං. කවුරු හරි නන්නාදුන මනුස්සය කියලා පාත්‍රයට බත්තියක් දාන්න. ඒ මනුස්සයා තීන්දුව කරන ඊට පස්සේ කොස්ද දාන්නේ මඤ්ඤොක්කක් දාන්නේ කියලා. ඉතින් මේක කාපංකෝ. උඩිතේ දිවි භෝජනයක් තියෙනවා. අම්මා ධනෙන් කිරි පොනට රෙඩි හපන්න. කවුරු හරි ගිහලා ඇඳට ඇඟට සිවුරක් දාන මේක ඇඳපන්. මෙන්න මේ කාමරේ හිටපන්. මම දන්නේ ඒකේ ජොලිය. ඒ ආතල් එක. ඒ ආශික් එක. මං විතර විදින එක මිනිස්සෙක් මේ අවුරුදු 40 ඇතුළත දැකලා නැහැ මං ලැබෙන හැමදේම කවුරු හරි දෙන එකක් නේ මොන තරම් සැපයක්ද අපිට කොහෙද අයිතිවාසිකමක් තියෙන එක ලුණු ටිකක් දාපන් කොත්තමල් ටිකක් ගෙනෙන් උඹල ටිකක් දාපන් කියනවා කිව්වට මොකද අපි දන්නා මේ ලැබෙන දේ සැපය නිසා කවදා හෝ මේ පිළිසර තේරුණා නම් මේ දවස් හතර අපි කවුරු හරි දෙන බතක් කනවා කවුරු හරි එළන පැදුරක බුදිය ගන්නවා නේ මෙහෙම සැපක් මුළු සංසාරෙම කවදාකවත් සැලසුම් කරලා කෙරුවොත් කක්කා. මම නැවතත් කියනවා වචනෙම පාවිච්චි කරලා අපි සැලසුම් කරලා කෙරුවොත් කක්කා ලැබෙන හැමදේම හොඳයි. ඉන්න මේකට තමයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. අපි මෙහෙම අබිනිෂ්ක්‍මණයක් තියෙනවා හැබැයි hina යන්න. ඕගොල්ලෝ ගෙවල් වලින් ආවම ගෙදර ඉන්න මිනිසුන්ට අබිනිෂ්ක්‍මණයක් තියෙනවා. මල වාත ටික ඔක්කොම ගිහිලා නිස්සාරණයට. අර මිනිසුන්ගේ පුදුම ජොලියක් තියෙනවා. ඒක නම් මම හැමදාම බුද්ධ විඳිනවා. මට නිකන් ඇඟට ඇඟෙනවා මේ හොල්මන් ගෙද මේක ලියන කමටහන් වාර්තා දිහා බලනකොට ගෙදර ඉන්නවනම් මොන කචල්ලක්ද කියලා මට කියවෙනවා. මේ කමටහන් වාර්තාව ලියන්න තේරෙන්නේ නැහැ. ලියුවොත් ලියන්නේ උරස්. කවදාකවත් වෙච්ච දේ මොනවද කියලා ඇහුවොත් නොවෙච්ච මී හරකෙක් ගැන ලියනවා. නැති වෙච්ච එකක් ගන්න එනිට අර ගෙදර මිනිස්සුන්ට මොන තරම් සාන්තියක් ඇද්ද නිබ්බුදා නූන සාමාතා නිබ්බුදා නූන සාපිතා නිබ්බුදා නූන සානාරි යස්සයන් ඊදිත උපති මොකද මිනිහා ගෙදර නැහැ අර ගෑනට වෙන මිනිහෙක් එක්ක හරි බුදියන්න පුළුවන් මං ගැන ඒකේ අනිත් පැත්ත අර කුණු කන්දල් නැතුව මෙහාට පස්සේ දෙන දෙයක් කාලා ජීවත් වෙන එකේ මේ තියෙන අබිනිෂ්ක්‍මණය ඒක තීරුම් ගත්තා නම් මේ අරඤ්‍යගතව කියන එකම නිවනක් රුක්ක මූලගතව කියනකොට නිවන ශුන්‍යාකාරගතව කියනකොට නිවන ඔක්කොනේ සාසනය කියන්නේ. අපි මේ කරලා නින්නේ. තවත් මොනවද? මෙන්න මේක රසවත් කරගත්තා නම් මේ අභිනික අරණ්‍ය වාසී ජීවිතය හරි කැමැති රමණීයානි අරණ්‍ය කාණී නේව කාම ගවේෂිනෝ. මේ අරණ්‍ය වන රමණය කාම ගවේෂින්න කවදාකවත් ප්‍රිය නැහැ. මොකද මේක මේ ආවත් හිතන්නේ අර නැති වෙච්ච සප්පාසුකම් ටික. හිතන්න කවදාද චූලසුඤ්ඤත සූත්‍රයේ තියෙන විදිහට සර්වචනාන්තේ ආනන්ද සාංශිත කියන විදිහට ඌ ආනන්ද මම ශුඤ්ඤත විහරණේ තමයි ඉන්නේ. මම අරන්නේ ඉන්නේ. මම ඒක සතුටක් කරගෙන ඉන්නේ. මම ඉල්ලලා ගත්ත දෙයක්. අභිනිෂ්ක්‍මණය. මෙන්න මේක ආවට පස්සේ අපි කාමෙන් අයින් වුණාට පස්සේ මේ හිත අරණ්‍ය වාසය පිළිබඳ හරියට දෙස් දෙනවා. අරක නෑ මේක නෑ මේක මෙහෙම සංවිධානය කරන්න තිබුණා අරක කරන්න තිබුණා මේක කරන්න තිබුණා අර හිත ගොඩ බෙදක දෝරු ගංගෙනක් දාගෙන මේක මීට වෙඩි සංවිධානය කරන්න ඕන කියලා নানা ආකාර කතා කතා කරනවා. ඉතින් සරුවචනසේ කියනවා හරි. දැන් ආරණ්‍ය ටික කලබල වගේනේ ගම තරන්න නෑ. එහෙමනම් උඹට බලුවන් දානන්ද වාඩි වෙලා කයර විතර සීමා කරගන්න. gedara dora නෙවෙයි ආරණ්‍ය නෙවෙයි කයර සීමා කරගන්න. එතකොට ආනන්ද උඹ කයේ ඉන්න හැම චිත්තක්ෂණයකම ගමක් කරදර උඹට නෑ අරණ්‍යයක් කරදර නෑ හැබැයි කයක් කරදර තියෙනවා අන්නේ ටිකට සැපක් කරගන්න අන්නේ එකට ආතල් එක හදාගන්න ආශික් වෙන්න මගේ හිත කයට ආවා එතකොට ගමක් කරදර ගමක් ආතති නෑ හොඳට බුද්ධි විඳින්න කයක් කරදර තියෙනවා බෙල්ල තද වෙනවා ඔළුව කරකැවෙනවා කෙල ගලනවා නායෙන් කබ ගලනවා මේ කය කියලා කියන්නේ කක්ක ගොඩක්. නමුත් මේ කක්ක ගොඩේ ඉන්නවයි කිව්වහම අර දෙක නැති උනායි කියලා දන්නවනේ. ගමක් කරදර නැහැ, ආතති නැහැ, අසහන නැහැ. අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදර තියෙන මෙන්න මේ කයේ කරදර තියෙන හැම චිත්තක්ෂණයකම අර කරදර જાති දෙක නැහැ. ඒක තමයි නිවෙන 100ට 90ක්. ඇත්තටම 90ටත් වැඩිය වැඩියි. ගෙවල් දොරල අමතක කරන්න පුළුවන් නෑ අමතක කරන්න පුළුවන් හරක බාන අමතක කරන්න පුළුවන් ගම අපේ සංස්කෘතිය ඔක්කොම අමතකයි ආරණ්‍යයට ආව ඊට පස්සේ ආරණ්‍යයත් අමතක එක චිත්තක්ෂණයක් අයියේ හිටියා ඉතින් බුදුජානන්සේ සඳහන් කරනවා මේ කාමය අපි අතහරපු කාමය අයින් කරපු ගමන් අපේ හිත කාම සංඥාවෙන් ආපීඩිත වෙනවා කාමයට වැඩිය භයානකයි කාම සංඥාව කාමේ ඉන්නකම් කාම සංඥාව කියන එක තේරෙන්නේ නැහැ. මොකද කාමේ තරම් අපි වශී කරන සුළුයි. මොකද්ද කාම සංඥාව කියන්නේ? නීවර ධර්ම පහ. ගෙවල් දොරවල් ඉන්නකොට අපිට නීවර ධර්ම ප්‍රශ්න නැහැ. අපිට තියෙන ගෑණියෙක් මිනිහෙක් පතු පිටි ඉඩ කඩන්. ඒක නිසා නීවරණ ධර්ම මට කරදර කරනවා කියලා දැනගත් එක විශාලම ලාභේ භාවනා ජීවිතේ. ඒක දැන ගැනීම පවා බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. මම යන්තම් ඒක පිළිගත්තයි කියනවනම් ඒ නීවරණ පිළිබඳව ප්‍රකාශ කරනකොට මට රාගය ආවා. මට ද්වේෂය ආව නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්ද ඒක බොහොම සතුටින් කියන්නේ. මං ඉස්සර කාමයේ ආපම දන්නේ නැහැ. ඒකට කාමයට අපි පිටිපස්සේ දුවනවා. ද්වේෂය ආපම දන්නේ නැහැ. ගැත්තක් පොල්ලක් කරන් ගහනවා. ඊට පස්සේ නිදිමත ආපම අපි දන්නේ නැහැ. ගොර ඇතද බුදිනවා. අතීත නාගතේ හිත ගිය ගමන් අපි දන්නේ නැහැ. සැකයක් ආපම දැන් ඉඳගෙන ඉඳගෙන කියනවා මට කාමේ තියෙනවායි කියලා. ඉඳගෙන කියනවා මට ද්වේෂය තියෙනවායි කියලා. ඉඳගෙන කියනවා මට නිදිමත ඉඳගෙන නෙවෙයි ඇවිදින කොටක් තියෙනවා. අතීතනාගතට හිත දුවනවා. සැක තියෙනවා. ඉතින් මේක මේ වන්දේසියකට දාපු එකක් වගේ Taman අතර ගන්න පුළුවන් නම් මේ නීවරණ ධර්ම පහ මේ පහ තියෙනවා කියන්නෙම කාමෙන් අයින් උණයි කියන එකනේ. කාම සංඥාව අස්පනා පිට තියෙනවා තියෙනවා නම් කවදාකවත් කාමේ තියෙන්න බෑ. ඒ නිසා කාමේ හේව නැල්ල මේ. කාමේ සංඥාව මේ. ඉතින් මේ කාම සංඥාව පිළිබඳව මම දැකලා නැහැ කිසිම කෙනෙක් වார்த்தාවක මට මේ කාම ඡන්දේ තියෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කරනවා. බලන්නකෝ මේ කාලකන්‍යා කර්ම කර්මයේ හැටි මට මේ භාවනා කරනකොට කාම එනවනේ. මේ භාවනා කරනකොට ද්වේෂ එනවනේ කියලා ඒකට මූණට කියලා ගහලමයි ලියන්නේ. උණු වතුරක් කරලමයි ලියන්නේ. කාට හරි කියන්න පුළුවන් නම් අනේ මං කවදා හරි gedara hitiyana මේවට මොනෝ කරයි දන්නේ දැන් ඇවිල්ලා භාවනා කරන මට හොඳටම මෙන්න කාමරාගේ වැඩුණා මට ද්වේෂය ආවා මට ඉඳගෙන ඉන්නකොට හොඳට තේනවා වැක්කිරලා සාක්කෝ බෙල්ල සාක්කුවේ දාගෙන බුදි භාවනා කරන තැන් වල කියලා බලන්න හිතගෙන බුදින හැටි සහ ඉඳගෙන ඉඳ බුදින හැටි දැනගන්න ඕන යන්න භාවනා මැදත්තාන නිින්ද නැති රෝගයක් තියෙනවා නම් කාට හරි සිංහල චිත්‍රපටයක් බලන්න නැත්නම් භාවනා මැදත්තාන යන්න හිතගෙන බුදියන්න පුළුවන් විලි පොඩි සෙල්ලම් නෙමෙයි යෝග මිනිසුන්ට නිින්ද යන්නේ නැතුව සෑහෙන ප්‍රශ්න තියෙනවා. මෙහි ආවම ඊ ඇවිදිනකොට තේරෙනකොට දැන් මට ඇවිල්ලා තියෙන මේ නිින්ද කියලා. ඉතින් කොච්චර වටිනවද මේ මණිකක් අහුණා වගේ දැන් මම මේ ඇවිදිද්දි නිදිමත. ඇවිදිද්දි දන්නවා හිත තියෙන අතීතේ. අනාගතේ. සැකේ. මේක රැජී තටියකට දාපු රත්තරන් ටිකක් වගේ කවදාද අපි මේ නීවරණ ටික නීවරණ වශයෙන් දැනගෙන කතා කරන්නේ. ඒකට කියනවා කාමේ නැති වෙච්චාම එන කාම සංඥාව දන් නැතුව අත්විඳින්න නැතුව අස්පනා පිට දකින්න නැතුව ඒක අයින් කරන්න බෑ. ඒක එනකොටම මූණට කියලා ගැහුවොත් කවදාකවත් රෝගේ අඳුරන්නේ නැතුව බේත් දුන්නට රෝග නිర్ణය කරන්න නැතුව බේත් දුන්නට එහෙම තියෙනවා බෙහෙත් જાතියක් මේ ඕවර් ද කවුන්ටර් බෙහෙත් කියලා જાතියක්. ඒක ෂුවර් කරන්න බෑ. ලෙඩේ අඳුනගෙන බෙහෙත් දෙන එක තමයි ස්පෙෂලිස්ට් කි වැඩේ. එයා දෙන්නේ ලෙඩෙත් අඳුර ගන්න ප්‍රමාණයක් දැනගෙන ඒකට අවශ්‍ය බෙහෙත දෙන්නේ. MBBS කාර්යයට එච්චර මේකේ දැනුමක් නැහැ. එතකොට ගමේ වේදාට එච්චරවත් ගමේ වේදා කියලා කියන අපි අදාර කරන්නේ MD නෑ MD නෙවෙයි AMP. ඒක හොර බෝඩ් ගහගෙන වැඩ කරන කට්ටියකුත් ඉන්නවා. එහෙම නැතුව කෙලින්ම පාමසෙට ගිහලා ගන්න බෙජ් જાතියකුත් තියෙනවා. ඕවර් ද කවුන්ටර්. ඒ හැම එකක්ම සමාන නෑ. මෙන්න මේ මේ ලෙඩේ මට තියෙන කියලා දන්නවනම් ওই තමයි බුදුන් කියන්නේ. ඒ තමයි ධර්ම කියන්නේ. අන්න ඒක දැනගෙන ඒක ලියන වார்த்தාවෙන් හිතා ගන්න පුළුවන් මෙයා මේ Taman හොයාගත්ත උත්තරේ ප්‍රශ්නයක් කරගෙන. ඒක විශාල ඒක හදලා දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා මුළු පෞරුෂත්වෙම වෙනස් වෙනවා. අමාරුයි. ඊට පස්සේ නීවරණ වෙනුවට බුදුජානනාංශගෙන් අහුවත් ප්‍රශ්නයක් සාන්ත මං කාමෙන් අයින් වුණා. මගේ සුවිච්ඡාවෙන් මං අබිනිෂ්ක්‍මණය කරා තප්පර ගානකට හරි විනාඩි ගානකට හරි දවසකට හරි මේ වගේ දවස් හතරට හරි නැත්නම් පැවිදි වෙලා. මේ ගියාට පස්සේ සාන්ත මේ නීවරණ පහක් එනවානේ. ඒසුරු බුදුන්සේ දන්නවා හරියටම වැඩට බහැලයි කියලා. අරක නැති වුණා මේක එන්න ඕනේ. මොකද බුදුරජාන්සේ කොහොම කාලයක් මහන්සිය චිතනනේ. එතකොට කියනවා කාම සංඥාව කියන්නේ මහන්නේ. ඕකට ඕකට උත්තරයක් තියෙනවා. මොකද්ද? රූපයක් සමාදන් වෙනවා. රූප කර්මස්ථානයක් ගනි. කායනුපස්සනාව කරපන්. එතකොට පීවර තුනක් ගිහිලා කාමයේ අතහැරලා කාම සංඥාවට. කාම සංඥාව එලි කරගෙන තව කෙනෙකුට ප්‍රකාශ කරලා. ප්‍රකාශ කරාට පස්සේ කමඨහනක් ලැබෙනවා රූපේ. කොයි වෙලාවක හරි කයට හිත ගියයි කියලා කියන්නේ වැඩ දෙකක් වෙලා කාමේ නෑ කාම සංඥාව නෑ මේ සංසාරක කරන්න පුළුවන් අතිශ්‍රේෂ්ඨ විරෝධහර ක්‍රියා එක චිත්තක්ෂණයක් ගන්න මයි අඟ තියෙන හිත තියෙන කයි ඒ චිත්තක්ෂණයේ සුතමේ ඥාන තියෙන කෙනෙක් නම් දන්නවා මේ කයේ හිත තියෙනවා කියන්නේ කාමේ හිත නෑ කාම සංඥාවේ හිත නෑ මේක අහම්බයක් නෙවෙයි මං කරපු විශාල ප්‍රයත්නයක් නිසා මට හරියටම කියන්න පුළුවන් මගේ හිත තියෙන හිටගෙන ඉන්න කයි. මගේ හිත තියෙන ඉඳගෙන ඉන්න කයි. මගේ හිත තියෙන හිටගෙන ඉන්න කයේ වම් පයි. මගේ හිත තියෙන හිටගෙන ඉන්න පයේ දකුණු පයි. මගේ හිත තියෙන ඉඳගෙන ඉන්න කයේ හුස්මේ ආස්වාසේ ප්‍රස්වාසේ මොන තරම් ඍජු ගතියක්ද කියලා හිතන්න මොන තරම් එල්ලයක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒක අගේ කරලා ලියන කමට අනුවර්ථ අහලා තිනවද කවුරු හරි? අනේ මං ඉඳගෙන හිටියා ඉඳගෙන ඉන්නකොට මට කය වැටුණා කය වැටුණාට ආස්වාසයක් වැටුණා. ඉතින් අර මේ දාන දෙන්න ආපු අම්මා කෙනෙක් කියනවා මං නම් එච්චර භාවනා කරලා නෑ ස්වාමින්වහන්ස. නමුත් අපේ ගමේ පන්තලේ හාමුදුරුවෝ මට උගන්වුවා එක මලක් කිමින තරම් එක හුස්මක් දවසකට ගන්නයි කියලා. මලක් කිමින තරම් එක හුස්මක් ගත්තනම් නිවනේ. ඒ චිත්තක්ෂණය. ඒකට කියන්නේ තදංග නිබ්බුති කියලා. තදංග විවේක කියලා. එයා විවේක දෙකක් ලබනවා. කාමෙන් විවේක ලබනවා. කාම සංඥා විවේක ලබනවා. දැන් තියෙන්නේ මලයේ සුවඳේ. නැත්තම් ආස්වාසේ. ඉතින් මිච්ඡර සක්විති අපිනේ මිච්ඡර බොහොම ප්‍රයත්නෙන් දැනුමෙන් සපයාගත යුතුයේදී වැරදිච්ච චිත්තක්ෂණ ගන්න ලියන්න පුළුවන් තරම් කමටහන් වාර්තා. නැති මී හරකෙක් ගැන. මෙතන ඉන්නවද කවුරුවක්වත් කියන්න බැරි අනේ මං ඉඳගත්තාම මට එක චිත්තක්ෂණයක්වත් ඉඳගෙන ඉන්න බව මට තේරෙන්නේ නැහැ කියලා. මං ඇවිදිනකොට දැන් හිටගෙන ඉන්නේ කියලා දැන් මට තේරෙන්නේ නැහැ කියලා. එහෙම තමයි බත් කනකොට මං බත් කන බව මට දන්නේ නැහැ කියලා. දැනති අවස්ථා තියෙන බුණා ඒක මට කරන්න බෑ කියලා. එයාට කියනවා භාවනාවට අභව්‍ය පුද්ගලයෙක් කියලා. වේදනට්ට පුද්ගලයෙක් කියනවා මානසික අසහනයක් තියෙනවා උග්‍ර. කායික රෝගයක් තියෙනවා. ඒක පිළිබඳව අපි ගන්නෑ මාතෘකාවට මොකද ඒක නෙවෙයි මේ කියන්නේ දැනෙන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න ඉඳගෙන ඉනෝඩ ඉඳගෙන බව දන්න හොඳට බලන්න අනික් කෙනාට වැටහෙන විදිහට මම ඉඳගෙන ඉන්න බව තහවුරු කරලා කියන්නේ කොහොමද කියලා හිටගෙන නෙවෙයි මම ඉඳගෙන ඉනවා එතකොට අනිත් එක්කනට කිව්වේ නැත්තම් ඒත් ආනිසංස නැහැ මම ඉඳගත්තාම ඉඳගෙන බව දන්න මෙන්න මේකේ ඊට පස්සේ මම නැගිට්ටා ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටින ඉරියව්වට ගියා නැගිටු බව දන්නවා මෙන්න මෙහෙමයි කවුරු කරත් අත්දකපු දෙය නම් කියන්නේ ඒක බ්‍රහ්මයාට වෙනස් කරන්න බෑ මායයට වෙනස් කරන්න බෑ දේවදත්තට වෙනස් කරන්න බෑ කෙලෙස් වලට වෙනස් කරන්න බෑ මොක්කටවත් වෙනස් කරන්න බෑ අත්දකි අද්දුරු ප්‍රත්‍යක්ෂය මේ එක චිත්තක්ෂණයක් ගැන මේ කතා කරන්නේ කවුරු හරි හිතනද මම යනවා හැරෙවෙන්න වෙන්න පුළුවන් නමුත් ඉවර කරන්න ඕන නිසා කවුරු හිතන චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන් කියලා තුනක් ඉන්න පුළුවන් තප්පර දෙකක් ඉන්න පුළුවන් කියලා ඉතින් මොන්න තරම් දියුණුවක්ද අර එක චිත්තක්ෂණයක් ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බව දන්න කෙනා දැන් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන මම චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් හුස්ම හතරක් පහක් විනාඩි හතරක් පහක් ඉන්න පුළුවන් නම් ඒ කෙනා මේ රූපය දඩමීම කරගෙන රූපය ප්‍රයෝජනට අරගෙන එයා දන්නවා පදාසය සංසාරේ පුරා වඩලනද මේ මෝහ පටල කාමේසා කාම සංඥාව මම විනාඩි 10ක් කැපුවා දීයෝ නෙවෙයි බ්‍රහ්මියෝ නෙවෙයි ආර්යයන් වහන්සේලා නෙවෙයි සියලු දෙනාම සාදුකාර දෙනවා. මේ අමනයා විතර සාදුකාර දෙන්නේ. ඌ කියනවා බලන්න විනාඩි 10න් හිත ගන්නවනේ. ලියන්නේ කක්ක පැත්ත විතරයි. බලන්න විනාඩි 10ට වැඩි ඉන්න බෑ විනාඩි 10 ගමන් සද්දයක් ආව හිත පිට ගියයි කියලා. කවදද යා කියන්නේ මොනවත් දන්නේ නැති මට අඩු ගන්න විනාඩි 10ක් ඉන්න පුළුවන්. විනාඩි 10න් හිත ගන්නකොට ඒකත් මම දන්නවයි කියලා. උන් ඔය හැකි සංඥාව උන් ඔය කාරණාව හරියට ඉදිරිපත් කරන ගතිය ආවොත් අපි ළඟ තියෙන manussකම අපි ළඟ තියෙන సౌందර්යය අපි ළඟ තියෙන අහිංසකකම අපි ළඟ තියෙන නියතමානීකම ගොජ්ජ දාන්න ගන්නවා එදා අපි ඔක්කොම එකයි අපි සියලු දෙනාම එකයි ඉතින් මේකේ යන්නේ මොකටද කොතෙන්ද යන්නේ මේ ආස්වාද ප්‍රසාද දෙක හෝ ඉඳගෙන ඉන්න එක දැනගෙන යාට පේන්න පටන් ගන්නවා මේක ප්‍රයත්න කරන්න කරන්න මේ ගත කරන කාලේ වැඩි කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නේ කොහොම ඇවිදින්නේ කොහොම ආස්වාද ප්‍රසාදේ මොනවා හරි. හැබැයි මේ හිත ලුවක් නෙමෙයි මේ කතා කරන්නේ. මෙන්න මේක කරනකොට හුස්ම දිහා බලාන ඉන්නකොට පිම්බීම ඇකිලෙන් දිහා බලාන ඉන්නකොට වම දකුණ දිහා බලනකොට මේක එnde එnde එnde උදාසීන වෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන අර පටන් ගන්නකොට තිබිච්ච අර ජයග්‍රාහී හැඟීම එහෙම නැත්නම් ඒකේ තිබිච්ච අර සිලිලාරේ සිද්ධි බහුල ගතිය නැතු හුස්ම ගන්නවා තමයි ඉතින් මොකක්ද අප්පයි කැති වැඩේ හුස්මනේ හුලන්නේ කියලා ඉතින් හුස්ම ටික ආසාවෙන් ගත්ත හුස්ම ටික තුනී වෙන්න පටන් ගන්නවා අපි මේකට කියනවා රූප සංස්කාර පිළිබඳව උපේක්ෂා වෙනවායි රූපයේ සම්බන්ධ සංස්කාර උපේක්ෂාව කියලා කියන්නේ රූපේ ගොරෝසුට පෙන්වත් තුනීවට පෙන්වත් ආසාර ප්‍රසාද කැපී පෙන්වත් ආශ්‍රද ප්‍රසස වෙන් වෙලා අඳුර ගන්න බැරි වුණත් එයා බොහොම උපේක්ෂාවක් පුරුදු කරනවා. මේකේ තියෙන තාක්කල් කාමේ සහ කාම සංඥාව නැහැනේ. මේක මොන තාලෙන් ආපුවා මොකද්ද ප්‍රශ්නේ? මොන සටහනෙන් ආපුවා මොකද්ද ප්‍රශ්නේ? මොන ආකාරයෙන් ආපුවා මොකද්ද ප්‍රශ්නේ? මොන ගතියෙන් ආපුවා මේති ප්‍රශ්නේ මොකද්ද? මොන ස්වභාවයෙන් ආපුවා මේති ප්‍රශ්නේ මොකද්ද? මොන භාවයෙන් ආපුවා මේති ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මේ රූපය વિશેයි කවදා හෝ මම දැන් රූපයක් අරමුණු කරන මම කාමේ සහ කාම සංඥා දුරු කළා මට ඉස්සර මේ රූපෙ මෙහෙම පේනවා දැන් මෙහෙම පේනවා ඉතර මනාපේන දැන් අමනාපෙට පේන. දැන් අමනාපෙට පේන දැන් මනාපෙට පේන. නමුත් රූපයෙන් හිත ගැලවිලා නැහැ සතියේ තියෙන. මෙන්න මේ විදියට කවදා හෝ මේ යෝගාවචරණයේ පංචස්කන්ධයෙන් මේ රූපස්කන්ධය පිළිබඳව මතුවෙන මතුවෙන කොයි දෙයකින්වත් මොනම නිමිත්තක්වත් නැහැ මේක දිහා බලලා සතිය තියෙන බවට උපේක්ෂාව තියෙන බවට දැනගන්න ගියා නම් අපිට කියන්න පුළුවන් ඒ චිත්තක්ෂණය රූප ලෝකේ ජයගත්තයි එනත්තම් මේ භෞතික ලෝකේ ජයගත්තා. එයා දන්න භෞතික ලෝකේ හේතු කරගෙන, කය හේතු කරගෙන කාමේ සහ කාම සංඥාව දුරුවන් ගන්න හැටි. හැබැයි එතකොට භෞතික ලෝකේ මෙහෙම විය යුතුයි කියලා හිතන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. ඒක ඕන එකක් වෙන්න ඕන. තද වීම, තෙරපීම, උණුසුම, සිසිලස, කම්පන, චංචල, වැగిරෙන ගති මේ සියරකින්ම කියන්නේ දැන් මම ජයගෙන. ඇයි ස්වාමීන් වහන්සේ වැగిරෙන්නේ කියලා ඇහුවොත් එහෙම? ඇයි ස්වාමීන් වහන්සේ පිඩු වෙන්නේ කියලා ඇහුවොත් එහෙම? ඇයි සංජීවක රත් වෙන්නේ කියලා ඇහුවොත් එහෙම. ඉතින් අර ගෙදෙට්ට ඉන්න අමුත්තර කියලා ගහන එකනේ කරන්නේ මූණට කියලා ගහන එකනේ. එහෙම නැත්නම් උණු වතුරක් කරන එකනේ කරන්නේ. මේ රූපයගේ තියෙන මේ নানা ආකාර කෝලක් নানা ආකාර මේ විකෘති දැකලා මේකේ මේ මේකේ ඉන්නා තාකල් මට කාමෙන් සහ කාම සංඥාවෙන් බලපෑමක් නැහැ. මම ඉන්නේ අහවල් දී බව දන්නවා. මේක ඉදිරිපත් කරන තාලෙන් කියන්න පුළුවන් කී දෙනෙකුට මේ තෑග්ග දුන්නට බාර ගන්න කැමැතිද කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නෑ කියන එක හොඳ නෑ තාතනක් තියෙන නිසා මෙතන තමයි අමනකම මරිකම මෝඩකම තකතිරුකම තියෙන්නේ නොලබපු කිසි කෙනෙක් මේ ස්වභාවේ නෑ මේ විදිහට Tamanට වැඩ භාවනා කරන යනකොට මේ කය වැටේ නැහැටි හුස්ම වැටේ නැහැටි උහුළඟ වැටේ නැහැටි මේ වැටහීම් පිළිබඳ කවමදාකවත් මුල් පන්තියේ අත්දැකීමක් ප්‍රත්‍යක්ෂණයක් අස්පනා අපිට දැනීමක් නැති එක්කෙනෙක්වත් නැහැ. නෝ කවදාකවත් ඒගොල්ලෝ දන්නේ මේකයි මේ නිවන් මාර්ගය කියලා. ඊටන්නේ කායට හිත ගියාම ඇයි මේක මේ බුදු රැස්වි දෙන්නේ නැත්තේ මගේ? ඇයි මේ කායට හිත ගියාම මට දිබ්බ චක්කු ඥානෙ පහළ වෙන්නේ නැත්තේ? ඇයි බුදුහාමර පුළුවන් මට උඩින් යන්න බැරියයි? මේ කායට හිත ගියා නම් මට වතුර රැඳින්න පුළුවන් වෙන්න ඉපායි. උන් අපේ බුද්ධ ආගම අපේ ඔළුවට දාලා තියෙන දේවල්. කයේ ඉන්නකොට පේන තියෙන්නේ ධාතු ගුණ ටික. ඒ ධාතු ගුණ කයක හිටියත් වෙන තැනක හිටියත් පණ ඇතියක හිටියත් පණ නැතිකට ඒක තියෙන ධාතු ගුණ. මේක Taman තුලින් ප්‍රකාශ වෙන වෙලාවේදී බුදුන්ව වඳින්න තරම් අපිට සද්ධාාවක් එනවනම් ධර්මයට වඳින්න තරම් සද්ධාාවක් එනවනම් අනී මේ සංගරත්නේ මේක ගෙනල්ලා අපි මෙතෙක්කල් බාම් ගාපු ඇනස්තීසියා දීපු ලෙඩ කියලා සලකපු දේ සියල්ලම මේ දුක්ඛ සත්‍ය නෙමෙයි පෙන්වන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් අනේ මේකට මගේ සීලෙ උදව් වුණා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් කියන්න තියෙන ජීවිතේ මල් විහිම්පල් නොකොම චෝදනා පත්‍රයට යන්නේ බලන්න ඉඳගත්තාම අර එහෙම වෙනවා මෙහෙම වෙනවා එහෙම වෙනවා මෙහෙම වෙනවා ඉතින් මම නැවතත් කියනවා ඉතින් මම දේශනා સમાપ્ત කරනවා පොඩි දරුවෙකුට ඕක කරලා පෙන්නන්න මම කවදාකවත් චෝදනා ස්වරූපෙන් ඉදිරිපත් කරනවද කියලා කද්දාත් නැහැ. විච්ඡ ස්වරූපෙන් ඉදිරිපත් කරනවා. වයසට ගිය එකේ දෝෂේ. ලබන ආත්මයවත් බලන්න ওই තරම් ඉක්මනට වයසට යන්න එපා. පුළුවන් නම් අර සරල ගතියෙන් දැකපු දේ දැකපු විදියට වාර්තා කරන්න. එතකොට තමයි තීරණ නිවන කියන එක බොහොම කිට්ටුයි. දුජනන්සේ මර පොඩි දරුවා වම ඒක නාමකින් දේ නාමකින් තින් නාමකින් කිව්වට ප්‍රශ්න 10 ඇවිත් 10 වෙනකොට රහත්. කුමාර පඤ්ඤා. බබා එක දන්නවද? ඔව්. දෙක දන්න. ඔව්. ඒ වගේ සතිපාසලෙදි කියලා අහන්න බෑ ළමයිගෙන් සක්මන කියන්නේ මොකද්ද කියලා ඔයගේ පච ඕගොල්ලෝ වගේ පච කියයිද කියලා. එක විනාඩි 4ෙන් දෙනවා දීමනක් මොකක්වත් නැහැ ඒක ප්‍රශ්න අහන එක ලැජ්ජ හිතෙන විදිය. මොකද යා කතා කරන්නේ යා කරපු දේ. ආන්නේ වගේ තමයි වார்த்தාව ලියනකොට හොඳට බලන්න මේ කයට හිත ආපු වෙලාවක ඒක පිළිබඳ උපේක්ෂාවෙන් එහෙම නැත්නම් පූර්ව නිගමන වලින් තොරව ප්‍රතික්‍රියාවකින් තොර වෙන දේ වෙන හැටියට ලියන්න පුළුවන් නම් මේ සංඛාර උපේක්ඛාවේ තියෙන රූප ධර්ම පිළිබඳ උපේක්ෂාව පිළිබඳ අපි විසරද භාවයට යයි. මේකක්වත් නැති එකක් නෙවෙයි මම මේ කියන්නේ. තියෙනවා මේක නිවන බව දන්නේ නැතිකමයි තියෙන්නේ. මේ නිවන් මාර්ගය බව දන්නේත් නැහැ. එහෙම නැත්නම් මේක මේ ඥාන දර්ශන විසුද්ධිය ලැබෙන කෙනෙකුට ලැබෙන්න ඕන එකක් කියලා දන්නේත් නැහැ. අපි හිතන්නේ මේ මේ මල හෝන්තුව මේ කකුල රිදෙනවා. දකුණු කකුල හිරි වැටිගෙන යනවා. භාවනා කරන්න බෑ. ඉතින් මං අර සතිපාසලම ඉගෙන ඉන්න වම් කකුල බලන්න එතකොට දකුණු කකුල හිරි වැටලා නම් වම් කකුල නිවන් දැකලා. ඒක පේන්නේ නැහැ. පේන්නේ අර නලියන කකුල විතරයි. අර මොකද වැරදි දැකීමේ දෝෂේ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන්න ගිහිල්ලා ඒ ආසනේ මොකක් වුණත් කමක් නැහැ. Tamande වැටහෙන දේ උපේක්ෂාවෙන් සංඛාර උපේක්ඛාවෙන් කියනකොට පද එකතු කරන්න එපා. අර්ථකතන දෙන්න එපා. වැටහෙන දේ වැටහෙන විදිහට කියන්න. බුදුජානනාචේ කාශ්‍යප මහරතනස් ළඟට ගිහලා කාශ්‍යප මහරතනන්ති ගාන උඹට කාදේව සනීප වෙනවද? අමාරු නෑනේ. නෑ සෝංශ අමාරුයි. මට වැඩි වෙනවා. මොකද ප්‍රශ්නේ? බුද්ධංග සූත්‍රයේ නබන්තේ කමනීයං නයාපනීයං අභික්කමෝසානම් පඤ්ඤායතින පටික්කමෝසානම් වැඩි වෙනවා. අපි හිතන්නේ චික් බුදුහාමුදුර ඉස්සර අපිට කාශ්‍යප භාරතනාසේ ශාසනය සෞතු කරනවානේ. ලෙඩ තිබුණාට මොකද නෑ කියන්නේ කරගන්න එපායි. ඒක කියනකොට ලෙඩ ඒකට තනිය වෙනවා කියලා බුදුහාමුදුර කියනවා. මේ ටික මේ භාවනා කරන කෙනාට තේරෙන්නේ නෑ. Tamande ඉන ලෙඩේ ලෙඩේ වශයෙන් අඳුරගන්න එකමයි බේත. ඒකට බෙහෙත් හොයන්න ගියොත් කවුරු හරි නලාවක් කරේ දාගෙන ආ දෙන්නම් මට පුළුවන් ඔක්කොම කියලා හිතන මොන නලාද? ඒ හැම එකෙක්ම බේත් දෙකම් කරන්න හැම දොස්තරෙක්ම එන්න නොමරි ඉන්නවයි. නොමරිච්ච එක වෙදෙක්වත් නැහැ කියලා බුරුම් භාෂාවෙන් කියන. බොරු නෝ කියන එකම නීතිඥයෙක් නැහැ කියලා බුරුම් භාෂාවෙන් කියන. අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවා බවහට සතහට වෙන බව දුකට වේදාන. ඒ නිසා මේ ලෙඩේට කවදා හරි මේ අමාරුවට කවදා හරි වර්තමානයේ මතුවෙන එකට හිත දාන්න දන්නවනම් එච්චර ඉමුනිටි එකක්, එච්චර ප්‍රතිශක්තියක්, එච්චර බුදු බලයක් නැහැ. අද කොන්ද පන්නේ නැහැ කාටවත්. ලෙඩේ එnde ඉස්සරලා ඉන්ෂුරන්ස් අරගෙන. ගෙදර මිනිස්සුන්ට පිළිකාව හැදෙනවා ගෙදර ඔක්කොටම ડિප්‍රෙෂන්. ඉතින් අපේ අපච්චි ඉන්නකනේ අද වෙනකොට අපේ ගෙදර 11ක් දරුවෝ. අපච්චි වැදගත් වමගෙන මහත්තු මට දරුවෝ කියලා කියන එකෙක් මරන්න මට ගාන නැහැ. මේ අපි ගේ ඇතුලේ gediy පිටින් ඉඳදී කිය. එකෙක් නැතුණා කියලා මට ගාන නැහැ කියලා. දැන් ඉන්නේ එකයි ඉන්නේ. ඔයක නැති වුණා මොකද වෙන්නේ අම්මලා තාත්තට? හම්බ වෙන්නේ ඉස්සෙල්ලා බබාගේ ලෙඩේ අම්මට හැදිලා. බබා හම්බෙලා නැහැ තාම. එනිසා මේ රූප ලෝක ගැන කතා කරන්න පටන් අරගත්තොත් අපි මේ කරන දේ ඒක නිසා කොයි වෙලාවක හරි ඉඳගෙන ඉන්න කයට, ඇවිදින කයට, හිටගෙන ඉන්න කයට හිත ගන්න පුළුවන් වුණා නම් ඒක මේ ඥාන දර්ශන විසුද්ධියේ පහෙන් එකක් එහෙම නැත්නම් කය පිළිබඳව උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන වෙලාව. සංස්කරණය කරන්නේ ලෙඩක් කියලා හිතන්නේ කාටවත් කියන්න නැහැ කියනවා මම හරියටම දන්නවා කයේ මේ දේ තියෙනවා කියලා. අන්න ඒ ප්‍රකාශය වැදගත්. බෙහෙත් බලන බලාපොරොත්තුෙන් හෝ සාන්ති කර්මක බලාපොරොත්තුෙන් හෝ අපනූලක් දාන්න නෙවෙයි. ඒ නිසා හෙට ඉඳලා නැත්නම් මං ගියාට පස්සේ කරන පරියන්කේ ඉඳලා පුළුවන් තරම් බලන්න මේ කයට ප්‍රේම කරන්න. කයෙන් මතුවෙන හැම දෙයක්ම මේ ඥාන දර්ශන ප්‍රතිපදාවේ ලක්ෂණයක් කිය. ඒක ලිවල ඒක සතුටින් ප්‍රකාශ කරන්න ගිය දවසේ ඒක ලෝකේ තියෙන ලස්සනම సౌందర్యාත්මක ලිපිය බවටපත් වෙනවා. මොකද අපි ඉස්සල්ලාම ලෝකෙ දිහා, කය දිහා, භාවනාව දිහා හැකි සංඥාවෙන් බලන්න පුරුදු වෙනවා. මම මෙතනින් තචනා නතර කරනවා. සියලු දිනාට මේ තමන් කරගෙන යන වැඩ තවත් ධෛර්යයෙන් තව උනන්දුවෙන් ඉදිරියට කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම තෙරුවන් තරණයි හොඳයි අපි මේ වෙලාවේදී සීපත් කරගනිමු. අපි මේ වැඩමුළුවේ මේ තාක් පළවෙනි දවසේ තැහෙන වැඩසටහන ඉවර කරන තාක්කල් බාධාවකින් කරදරකින් තොරව අපට කරගෙන යන්න පුළුවන් වුණා. ඒ නිසා අපි ඒ සංවිධානය කරපු පෙනී නොපෙනී උදව් කරපු සිළුම සත්පුරුෂ මණ්ඩල වලට අපි රැස් කරගන්න අද කුසලය ප්‍රථම භාගය පිළිගන්නන්න ඕනේ. ඒ සියලු දිනාගේම අනුග්‍රහය නිසා අපිට මේක කරගෙන යන්න පුළුවන් උනේ. ඒ නිසා අපි මේ කරන මුදිතාවෙන් කරන පින් අනුමෝදනා ශීර්ෂයෙන් කරන මේ පින් අනුමෝදනාව සීල සත්පුරුෂෝ බාර ගනිත්වා බාර අරගෙන තම තමන්ගේ සාසනික කටයුතු සතුට ප්‍රීතිය පින වැඩි කරගන්න අතරේ අපි ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනා වූ සීලූම සාසනික කටයුතුට මේ වාගේම අපිට මුත්තාමේ යුක්තව අනුග්‍රහ කරත්වා කියලා සත්පුරුෂයන්ගේ සාදුකාරයක් පවත්වනවා. ඉතින් කොච්චර ඔය අබිනිෂ්ක්‍මණය කරුවත් gedara මිනිස්සුත් ඉතින් අපිට උදව් කරලා තියෙනවනේ ඒ නිසා ඒ නෑයෝ කොහොම හරි කණ්ඩ බොණ්ඩ දීලා අපි තනවා වඩපු නිසා අපි නෑදෑයෝ සිහිපත් කරමු. ඒ ඇත්තෝ එඬ දුන්නේ නැත්නම් එන්න හම්බෙන්නේ නෑනේ. ඒ නිසා මියෙක් පරිලෝකයේ ආයේ වේවා ඉන්න ආයේ වේවා අපි ජොලියේ ඉන්න වෙලාවනේ සතුටේ ඉන්න වෙලාවනේ අපේ මේ සතුට නෑයින් වෙනුවෙන් අපි සාදුකාර පවත්වන තරම් අපි ඥාති අනුග්‍රහයක් කරනවා ඒ නිසා ඉන්නා තනක සිට අපේ ඥාතීන් අපි මේ සාදුනාදී ආසත්තා යම් විදියකට මේ ශාලාවේ හිටියානම් ඒ ඒ එක්කෙනෙක් සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ කොහොමද අපේ පින් මේ සාදුනාදී ආලා එකත්ෝ ඉන්නා තැනක ඉඳලා මේ පැත්තට හිතගත යොදලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතික මිනිහේ සාදුකාරයක් පවත්වමු අපි අපිත් මේ নানা විදිහින් එකතු කර ගන්නා වූ මේ කුසල් ශක්තිය අපිටත් තව තව තවදුරටත් අසත්පුරුෂ සංසීවණයට යෙදෙන්නේ නැතුව සත්පුරුෂ සංසීවණේ යාව නිබ්බාන වේවා කියලා ප්‍රාර්ථනා තියාගන්න. ඒ අදහසින් යුක්තව අපි ඊත්තාවතා ചാදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරනවා. ඊත්තාවතා ච ගම්මේ හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි ධම්පතං සබ්බේ භූතානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා සාදු සාදු සාදු සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti තග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුඛී හොන්තු සුවපත් වෙත්වා සුවපත්